අවසරයි ස්වාමීන් වහන්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. දැන් අප සියලු දෙනාම සදහැමත් සිතින් ධම්සක්කරණ දහම් සෙවන ධර්ම සාකච්ඡාවට සූදානම්වයි සිටින්නේ. ධර්ම සාකච්ඡාවට අපගේ ගෞරවනීය සමිත විහාරී ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු. සාදු සාදු සාදු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි දානය සම්බන්ධයෙන් දේශනා කිහිපයක් කරන්න කියලා බලාපොරොත්තු වුණේ කිහිප දෙනෙක් එක ඉල්ලා සිටියා මගේ මුලින් නම් එහෙම අපේක්ෂාවක් ඉස්සර තිබුණේ නැහැ දානි සම්බන්ධයෙන් කරන්න කියලා මොකද ඊට වඩා වැදගත් දේවල් ගොඩාක් තියෙන හින්දා දානි කියන එක වැදගත් නැහැ කියනවා නෙමෙයි ඊට වඩා සීල භාවනා කොටස් වැදගත් හින්දා ඒ කරුණු සම්බන්ධයෙන් කරන්න කියලා කල්පනා කරේ පස්සේ සංජීවත් කිව්වට පස්සේ දානය කියන කාරණාත් ගොඩාක් පැති ටිකක් ඇත්තටම කෙනෙක් තේරුම් ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ හින්දා මේ ධර්ම දේශනා කිහිපයකින් ඒ ගැන කතා කරන්න කියලා කල්පනා කරා. ඒකේ අද කතා කරන්නේ අතර අසත්පුරුෂ දානය පිළිබඳව. එතකොට ඊළඟ සතියේ අපි ඒ අසත්පුරුෂ දානය නෙමෙයි ඇත්තටම කෙනෙක් සත්පුරුෂ ස්වභාවයෙන් යුතුව දන් දෙන්නේ කොහොමද කියන කතා කරනවා. ඊට පස්ස සතියේ සත්පුරුෂ කෙනෙක් දානේ මහත්ඵල මහානිසංස විදියට කොහොමද දන් දෙන්නේ කියන කතා කරනවා. ඊට පස්සත් ඒක ප්‍රායෝගිකව කරන ආකාරය ගැන තමයි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කල් වේලා වල ස්වභාවය අනුව මේ ඇතරම මේ පිළිබඳව අපි කලින් දේශ එක දේශනාවක් කරානේ මලක් පූජාකට සුගතියේ උපදින ආකාරයක. ඉතින් ඒක එකකින් කියලා තියෙනවා. ඒ එකෙන් කිව්වට ඉතින් ඒක මේ එහෙම මේ එහෙම ගැනීමේ හැකියාව නැහැ ඉතින් කෙනෙකුට. අර ගොඩක් ගැඹුරු කාරණාවක්නේ කෙටියෙන් කියලා හරියන්නේ නැහැ. එහෙනම් තමයි විස්තර වශයෙන් කතා කරන්න කල්පනා කරේ. අසත්පුරුෂ දානය කියන එක එතකොට තේරුම් ගන්න මේ ඒ කියන්නේ අසත්පුරුෂ දානය කියලා කියන්නේ තව විදිහකින් කිව්වොත් එහෙම ඒක දැන් දානය කියලා කියන්නෙම දීම පරිත්‍යාගය කියන එක. අපි අතර දන් දෙනවා කියලා කියලා වචන කිව්වට දැන් දන් දෙනවා කියන එකෙත් දන් දන් කියන්නේ දාණය දෙනවා කියන්නේ ඒකේ දන් කියන දාණය දෙනවා කියන්නේ ඒ කියන්නේ දන් කියන්නේ දීම දෙනවා කියන්නේ දීම. එතකොට ඒකේ දන් දෙනවා කියන එකේ හරියටම අර්ථයක් නැහැ හරි විදිහට බැලුවොත්. ආහාර දෙනවා නැත්නම් දන් දෙනවා කියන එක දන් දෙනවා කියන එකේ ඒ වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දෙකටම දීම දානය කියන pāli වචනේ සිංහල අර්ථය තමයි දීම. එතකොට අර පිටිපස්සට රිවර්ස් කරනවා වගේ තමයි. ඒක ඒ වගේ කතාවක් ඒ කතාව. කෙසේ වේවා එතකොට අසත්පුරුෂ දානය කියන එක තේරුම් ගන්න ඕනේ. අසත්පුරුෂ කෙනෙක් අසත්පුරුෂ කියලා කියන්නේ එයාගේ හිත පටු වෙන විදියට ආත්මార్థකාමීත්වයේ වැඩෙන විදියට යම් කටයුත්තක් කරනවා නම් ඒක අසත්පුරුෂ ස්වභාවය කරා ජීවිතය ගෙන යනා වූ ක්‍රියාවක් බවට පත් වෙනවා. පැහැදිලි නේද? එතකොට අසත්පුරුෂ දාන කියලා කියන්නෙම එයා ඒ දානි දෙන්නෙම ඒ වගේ පටු අදහසකින්. ඒ කියන්නේ ඕකට හොඳ වචනයක් කියන්න පුළුවන් අර අතයට ගනුදෙනුවක් කියලා කියන්නේ ලාභ ලබන ලාභ ලබන ගනුදෙනුවක්. ඒ කියන්නේ අපි එයා කරන්නේ ගනුදෙනුවක් ඇත්තට. දානයක් නෙමෙයි. එයා කරන්නේ ගනුදෙනුව. ගනුදෙනුවක් කියන්නේ මෙහෙම එකක් දීලා ඊට වඩා මොකක් හරි දෙයක් ලබන්න කරන දෙයක්. එහෙම ඒ මොහොතේම යාගේ චේතනාව බැලුවොත් තියෙන්නේ ඒ මේක මෙහෙම උඩින් මේක දීලා මෙන්න මෙහෙම එකක් ගන්න එක. ඒ ගන්න එක ඊට වඩා එයාට අවශ්‍යතාවයේ තියෙන එකක්. එයාගේ පැත්තේ. එතකොට ඇත්තරම් බැලුවොත් එහෙම ඒකේ අර කියන්නේ මොකද්ද net result එක තියෙන්නේ තමන්ගේ පැත්තට. තමන්ගේ පැත්තට තියෙන යා මෙහෙම එකක් දෙනවා අපිට පේනවා බලන් ඉතියා දෙනවා කියලා අපිට පේන්නේ නැහැ සමහරවිට එයා මොනවද මේකෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ කියන කොටස එයා මොකද්ද මේකෙන් කරන්න අදහස් කරන්නේ කියලා දෙවෙනි කොටස පේන්නේ සමාජයේ දානවලින් සමහරවිට ওই කාරණා වෙනවා එතකොට මෙයා හැබැයි එයාගේ පැත්තෙන් එයා හිත දන්නා මම මෙහෙම එකක් කළා මෙන්න මෙහෙම දෙයක් ලබා ගන්න තමයි මම මේක කරන්නේ කියලා එතකොට ඇත්තරම එයා මේ ඒක කරන්නේ අර මාළුන්ට ඇමක් දානවා වගේ වැඩක් ඇමක් මාළුන්ට ඇම දාන මිනිස්සයාට පින් සිද්ධ වෙනවද? ඈ ඇමක් කියන්නේ දැන් මාළුන්ට කන්න තියෙන ඇත්තට කන්න ටිකක් නේ දාන්නේ. හැබැයි කන්න දෙන එක කන්න දෙන්නේ මාළුවෙක් අල්ලන්න. නේ? එතකොට සමහරවල්ලාට ලොකු මාළුවෙක් අල්ලන්න ඕනනම් පොඩි මාළුවෙක්ව ඇමට අමුණනවානේ. චූටි මාළුන්ග සමහර අය ඇමට අමුණලා ඒක දානවා. දාන්නේ ලොකු මාළුවෙක්ව අමුණනවා. ලොකු මාළුවෙක්ව ගන්න. එතකොට අන්න ඒ වගේ දාණය අන්න ඒ වගේ කෙනෙක් දුන්නොත් ඒ කියන්නේ එයා මෙහෙම එකක් දෙනවා පේනවා ඇත්තටම හැබැයි ඊට වඩා එයාට අවශ්‍යතාවය තියෙන දෙයක් එයා එකකින් ගන්න තමයි ඒ කාරණාව ඒ වෙලාවෙම එයාගේ හිත තියෙන්නේ. මේ අවස්ථාවේ. අන්න එතකොට කියනවා ඒක අසත්පුරුෂ දානයක් කියලා. අසත්පුරුෂ දානයක් කියන්නේ ඒක ඇත්තටම කියන්නේ දානය දාණයෙන් පින් රැස් වෙනවා කියලා කාරණාව අපි ගත්තොත් දානි කියන එක හරියට කරොත් පින් රැස් වෙනවා කියන කාරණා ගත්තොත් අර අසත්පුරුෂ දාණයෙන් පින් රැස් වෙන්නේ නැහැ. අසත්පුරුෂ දාණයෙන් පින් රැස් වෙන්නේ කොහොමද? එහෙනම් අර මොනවාද මාළුන්ට යමක් දාන මනුස්සයට පින් රැස් වෙන්න ඕනේ. එයාට පිනක් රැස් වෙන්න ඕනේ එතනදී ඒ වෙලාවේ මාළුව අල්ලනකේ පාවක් රැස් වෙනවා මාළුවට හැම දානකේ පින රැස් වෙනවා. කියලා එහෙම නැහැ. එයාගේ කොහෙත්ම මෛත්‍රී කරුණා උපේක්ෂා මානසිකත්වයක් කිසිසේත් නැත්තේ නැහැ. මේ මාළුව වල්ලන්නේ කොහොමද කියන එක විතරයි එයාගේ ඔළුවේ තියෙන්නේ. ඒ වෙනුවෙන් තමයි එයා දෙන්නේ. ඒ හින්දා තමන්ගේ පැත්තට යොමු වෙලා නම් තියෙන්නේ ඒ යමක් ලබා ගන්න අදහසක්. ඒ අදහස පෙරදැරිව නම් දෙන්නේ. ඒකට කියනවා අසත්පුරුෂ දානි කියලා. එතකොට ඕකේ තව කොටසක් ඉන්නවා අසත්පුරුෂ ස්වභාවය. ඒ කියන්නේ දෙන්නෙම නැති කොටසක් ඉන්නවා. අසත්පුරුෂ කෙනෙක් දෙන්න වුණාම එයා දෙන්නේ ඔන්න ඔහම අදහසකින්. ගොඩාක් වෙලාවට මිනිස්සු දන් දෙන ඔය වගේ ප්‍රසිද්ධියට. ප්‍රසිද්ධිය කියන කයාට ගොඩක් වටිනවා. වටින දෙයක්. ඒ වෙනුවෙන් එයා සුළු දෙයක් අතාරිනවා. එහෙම කරනවා. දැන් ඕක අපිට දකින්න පුළුවන් ඇත්තට ලංකාව වගේ රටවල් දකින්න පුළුවන් විශේෂයෙන්ම ඡන්ද ලං වෙනකොට මේ ඒ කියන්නේ ඡන්දේ ඊළඟ පාර ඉල්ලන්න ඉන්නවා නම් දැන් මේ පාරේ ඉඳන් එයා මේ සමහර දේවල් දෙන්න පටන් ගන්නවා. ඒ එතකොට එයා ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රසිද්ධ වෙලා එයා හොඳ කෙනෙක් කියන එක මිනිස්සු දැනගෙන ඒකෙන් ඡන්ද ගන්න. එතකොට ඒ එකක්වත් දාන වලට වැටෙන්නේ නැහැ. පින් රැස් වෙන්නේ නැහැ. පින් රැස් වෙන්නේ නැහැ. පින් රැස් වෙනවා කියන්න බෑ. කියන්නේ ඒ චේතනාව නම් එයා පවත්න්නේ ඒක දෙන වෙලාවේ දැන් මෙන්න මෙහෙම එකක් තියෙන. දැන් අපි හිතමුකෝ අවුරුද්දක් තිස්සේ මිනිස්සයා දෙනකොට ඒ මිනිස්සට සමහරලාවට දෙන අවස්ථාවේ මේක ඇත්තටම මෙයාට යහපතක් වෙනවනේ කියලා සතුට සිතින් පරාර්ථකාමී හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ මොහොතේ ඒ සිතේට පින් රැස් වෙනවා. එහෙම නැත්නම් එයාගේ හිත තියෙන්නේ අර විදිහේ මේක දීලා මෙහෙම ගන්න චේතනාව නම් තියෙන්නේ ඒ චේතනාව හිතේ පවත්වමින් දෙනකොට දානේ පින්ඩස් වෙන්නේ එතකොට අපි ඔහොම දන්න එහෙම සර් කෙනෙක් අපිට ඒ ලෙවල් වලදී උගන්වපු සර් කෙනෙක් ඊට පස්සේ එකපාරට එයා නොමිලේ ක්ලාස් කරන්න ගත්තා. එහෙම කරා. ඊට පස්සේ ඊළඟ පාරේ චන්දරිල්ලුව. ඒතර නොමිලේ ක්ලාස් කරන්න එක පටන් ගත්තේ ඒකට. කලින් එහෙම කරේ නැහැ. කලින් එහෙම මේ නොමිලේ ක්ලාස් කරනවා එහෙම කොහෙවත් අපිට ආරංචි වුණේ පස්සේ නොමිලේ ක්ලාස් කරා ඊට පස්සේ ඡන්දෙ ඉල්ලුවා. ඊට සමහර අය ඡන්ද ලං වුණාම ඊට කලින් තකරම් බෙදනවා. එක එක දේවල් බෙදනවා. ඒ දේවල් තියෙනවා. එතකොට ඒක ඒවා ඔක්කොම අසත්පුරුෂ දාන ගණයට වැටෙන්නේ අසත්පුරුෂ දානකදී පින් රැස් වෙන්නේ. ඒක අතයට ඒ කියන්නේ ගනුදෙනුවක් ඒ කරන්නේ. ලාභ ලබන ගනුදෙනුවක්. ඊට පස්සේ දැන් අපි බෝධිසත්වයන්ට කියනවා සත්පුරුෂයෙක් කියනවා. බෝධිසත්වය සත්පුරුෂයෙක් කියලා කියන්නේ බෝධිසත්වය ජීවිතේ ඔය විදිහට පරාර්ථකාමීත්වයේ කෙරෙහි ජීවිතේ කැප කරපු හින්දා. බෝසතාන් වහන්සේ කෙනෙක් එයාගේ ජීවිතේ තනිකරම මේ කියන්නේ අපිට හිතාගන්න බැරි මට්ටමකින් පරාර්ථකාමීත්වයේ කෙරෙහි කැප කරනවා. ඒතර බෝසතාන් වහන්සේලාගේ ගැන කියනවා දාන ගැන කියනකොට දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමත්ත පාරමිතා කියලා දානය දා මේ කියන්නේ අපි භවභෝග සම්පත් මිල මුදල් යාන වාහන වගේ වස්තුන් දන් දෙනවා. ඊට පස්සේ දාන උපපාරමිතා කියලා අතපය ආරෝමේව අවශ්‍ය දෙයක් වුණොත් ඇස් එහෙම ඒවත් දන් දෙනවා. බෝසතාණන් වහන්සේලා දාන පාරමත්ත පාරමිතා කියලා ඉවරලා මේ ජීවිතේ දෙන්න වුණොත් ඒකත් දෙනවා. එහෙම තියෙන්නේ. බෝසතාණන් වහන්සේලාගේ ජීවිතේක දෙපාරක් හිතන්නේ එහෙම. එතකොට ඒක එයාගේ කියන්නේ එච්චර පරාර්ථකාමීත්වය ඒ පැත්තට තියෙන්නේ. එහෙන් පිටින්ම පරාර්ථකාමීත්වයේ පැත්තට හිත බලවත් නැඹුරු වෙච්ච කෙනෙක්. ඒකයි බෝසත්ණන් වහන්සේට සත්පුරුෂයෙක් කියලා කියන්නේ. බෝසත්ණන් වහන්සේට සත්පුරුෂ කෙනෙක් කියලා කියන සත්පුරුෂ භූමියට සම්පූර්ණ ස්ථාවර වෙන්නේ ධර්මාබෝධයෙන්. හැබැයි ඊට කලින් සත්පුරුෂයෙක් කියලා කියනවා මොකද අර බලවත් වූ පරාර්ථකාමීත්වයෙන් යුතු හිතක් ඉන්නවා. එතකොට අර එක ජාතක කතාවක එහෙම තියෙනවා මේ ඒ පොටි දෙනක්ගේ සිද්ධියක් තියෙනවා ඒ කොටි දෙනගේ කොටි දෙන පැටවු ටිකක් වදලා ඒ උන්ට කන්න නැතුව දැන් කොටි දෙනත් බඩගින්නේ හොඳටම අන්තිමේදී මේ මූ පැටියක කන්න යනවා සමහරව බලල්ලු එහෙම වැඩේ කරන්න බැලලියු ඒ වගේ කරන්න යනකොට බෝසතාණන් වහන්සේ ඒක දැකලා තමන්ගේ ජීවිතේ ඌට කන්න දෙනවා වෙන කරන්න දෙයක් නැහැ එතනදී ඌට කන්න දෙන තමන්ගේ ජීවිතේ කන්න දෙනවා අර පැටවුම බේරගන්න අදහසෙන් තියෙන්නේ. හිතන්නකෝ ඒක මහා මුතුම අපිට හිතාගන්න බෑනේ. එහෙම කොහොමද කෙනෙක් කරන්න කියලා. දැන් අපි නම් එහෙම කරන්නේ නැහැ නේද අපි එහෙම කරන්නේ නැහැ. මොකද අපේ අපේ ජීවිතයේ අර අපේ සම් ඒ කියන්නේ පරාර්ථකාමීත්වයේ එච්චර 100 100ම් පිරිසුදු වෙලා ඇවිල්ලා නැහැ. 100 100ම් පිරිසුදු වෙලා ඇවිල්ලා නැහැ. ඒකයි. දැන් බුදුරයන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ බලන්න දවසට පැය 4යි සතපේ. ඉතුරු මුළු කාලෙම අනිත් අය කෙරෙහි පරාර්ථ චර්යාව තනි කරනවා. හිතලා බලන්නකො ඒක කොහොමද ඒ කියන්නේ ඊට පස්සේ පයින් යනවා කිලෝමීටර් 1000 ගණන් යනවා. ඒ ඒ වෙහෙස බලන්නේ මොකුත් ලබන්න නෙමෙයි. දැන් බුදු වෙලානේ. දැන් බුදු වෙච්ච කෙනාට මොනවා ලබන්න තියනවද? මොකවත්ම ලබන්න නැහැ. ඒත් පරාර්ථකාමීත්වය අරහෙම තියෙන්නේ. ඒවා කියනවා පිරිසුදු පරාර්ථකාමීත්වය. එතකොට බුදුරයන් වහන්සේ තරම් පරාර්ථකාමීත්වයේ කෙලවට ගිය කෙනෙක් නැහැ. බෝසතාණන් වහන්සේලා ඒක ජීවිතේ බලවත් විදිහට පුරුදු කරලා තමයි ඒ ස්වභාවයටපත් වෙන්නේ. එතකොට දානය හරහා කෙනෙක්ගේ ආන්ගේ පරාර්ථකාමීත්වය තමයි වැඩෙන්නේ. එතකොට ඒකේ අර අපි ඊට පස්සේ ඒකේ හේතු ඉතින් කතා කරා ඇයි එතකොට අසත්පුරුෂ කෙනෙක් ඒ විදිහට දන් දන් දන් නොදෙන්නේ ඇයි? එයා ඒ දානේ ප්‍රතිඵලයක් යහපතක් දකින්න නැති හින්දා දන් දෙනවා නම් දන් දෙන්නේ එයා ගනුදෙනුවක් විදියට. ලාභ ලබන ගනුදෙනුවක් විදියට. එතකොට සමහර බයෙන් අකමැත්තෙන් කරන්න සිද්ධ වෙන හින්දා දෙනවා වෙන්න පුළුවන්. ඒත් කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. කරන්න කැමැත්තෙන් නෙමෙයි. එතකොට ඒකත් අසත්පුරුෂ දානයක් වෙනවා. ඒ අසත්පුරුෂ දාන්නේ පින් දැස් වෙන්නේ නැහැ කියන එකට මම ඔබට කාරණාව කියන්නේ නැත්නම් සාමාන්‍ය කයට හිතනවා දෙනකොට පින් දැස් වෙන්න එපාය කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද ඒක කුසල් සිතක් වෙන්නේ නැහැ. අංක 1. කුසල් සිතක තියෙන්නා වූ මෛත්‍රී, කරුණා, මුත්තා, උපේක්ෂා අංග නැහැ. ඒක තමයි ප්‍රධානම කාරණාව. ඊට අමතරව එයාට ඒ ගැන කිසිම පැහැදීමක් නැහැ. හිතේ දැන් එක කතාවක තියෙනවා ඒක තියෙන්නේ එක තැනක මම හිතන්නේ විමානවත් වල තියෙන ওই කාරණාව එක මිනිස්සෙක් එක රජ කෙනෙක් එයා දන් දෙනවා මට මතක නැහැ ඒ රජුලගේ නම මොකද්ද කියලා දැන් ඒ රජුරෝ දන් දෙනවා දන් දෙනකොට ලොකු දානශාලාවක් කරලා මේ ඒ කියන්නේ එන මිනිස්සයන්ට ආහාර පාන දුගී මගී යාචක එන ඕන කෙනෙක්ට ආහාර පාන කෙලවරක් නැතුව දන් දෙනවා ඊට පස්සේ ඇඳුම් පැළඳුම් ඕන කට්ටට ඇඳුම් පැළඳුම් දෙනවා ඊට පස්සේ යාන වාහන අරව මෙවන කට්ටියට එව්ව දීලා තියෙනවා. ඒ කියන්නේ හැම දෙයක්ම දීලා තියෙනවා. මහා ඉන්දියාවේ හිටපු මහා ප්‍රබල රජ කෙනෙක් එක මේ මට මතක නැහැ බෝසතාණන් වහන්සේගේම ජීවිතයක්ද කොහෙද මට ඒක හරියට මතක නැහැ හරියට විස්තරේ ළඟදී බැලුවේ නැති හින්දා කෙසේ වේවා මම කියන්නේ කි එතකොට මේ දානශාලාව බාරව ඉන්නවා ඒ දෙන්නෙක් ගැන කතා වෙනවා එතන එක්කෙනෙක් ඉන්නවා මේ දානශාලාවට යන යන්න තියෙන පාර පාර ප්‍රධාන පාරට යනකොට එතන ඉඳන් ඒ තුම්මං හන්දියේ හිටපු මේ ඇඳුම් මහන මිනිහෙක් ඉඳලා තියෙනවා එතකොට දැන් ওই දානශාලාව හොයාගෙන යන මිනිස්සු අර ඒ තුම්මං අන්දියට ඇවිල්ලා එතන කඩේ තියෙන මේ මිනිහයාගෙන් අහනවා මේ අර සිටුතුමාගේ දානශාලාව කොහෙද තියෙන්නේ කියලා. එතකොට මේ මිනිස්සයා ඇඳුම්හන මිනිස්සයා ඒකට හරි අර දන් දෙන එකට ගොඩක් සතුටින් ඉඳලා තියෙනවා. මෙයා මොකද කරන්නේ? අන්න අන්න අතනට යන්න අන්න අර පැත්තේ තියෙන්නේ ඔයාට ඕන දෙයක් එතනදී හම්බෙනවා හැම දෙයක්ම එතන දන් දෙනවා කියලා බොහොම සතුටින් අත දික් කරලා මෙහෙම පෙන්නනවා කියනවා ඊට පස්සේ තව කෙනෙක් ගැන එතන විස්තරයක් කරනවා මේ එයා තමයි මේ දානශාලාව බාරව හිටපු කෙනා. අර සිටුතුමා පඩියට පත් කරපු කෙනෙක් ඉඳලා තියෙනවා දානශාලාව බාරව. ඒ මිනිසයා මොකද කරන්නේ? ඒ මිනිසයා දන් දෙන්න කැමති මිනිසෙන් නෙමෙයි. දැන් එයා පඩිය ගන්න හින්දා සිටුතුමා රජ රජ රජුරු හරි මට මතක නෑ. පඩිය ගන්න හින්දා මේ ඊට පස්සේ මෙයාට බය හින්දා නායකයාට කරන්න දෙයක් නැති හින්දා මෙයා මේ වැඩේ කරගෙන යන්නේ. එතකොට මිනිස්සු එනකොට අර මිනිස්සුන්ට මූණට රවන්න බැරි හින්දා පැත්තට ගිහින් මූණ අකුල ගන්නවා කියලා. කරදරකාරය වෙනවනේ මෙහෙමයි කියලා. දැන් එතකොට දැන් දානි දෙන්න මාසෙක. එයාගේ අතින් තමයි දෙන්නේ. එයා තමයි දුන්නේ. ඊට පස්සේ ඕකේ කියනවා අර ඒ අංකුර දිව්‍ය පුත්‍රයා. අංකුර දිව්‍ය පුත්‍රයා කියලා වෙලා ඉපදින්නේ අර දානි දුන්නේ කෙනා. අංකුර දිව්‍ය පුත්‍රයා කියලා එයා දිව්‍ය ලෝකේ තවුසා දිව්‍ය ලෝකේ ගිහිල්ලා උපදිනවා. දානේ ඒ විදිහට කරපු කෙනා ඊට පස්සේ අර මේ අර සන්නාලියා ගිහිල්ලා ඔය ඉන්දියාවෙම විමාන දෙවියෙක් වෙලා උපදිනවා. ඒ විමාන දෙවියා ගැන කියනවා මේ එයාගේ මෙහෙම අතෙන් කැමති එයා කැමති දෙයක් වෑහෙන විදිහේ ජීවිතයක් හම්බුණා කියලා. අතෙන් ඒ කියන්නේ ආහාර පානද වස්ත්‍රද මොකද්ද කියලා මෙහෙම මෙහෙම දෙයක් එයා හිතනකොට අත දික් කරලා ලැබෙනවා ඒක. ඒ දානේ කර්මයේ විපාකේ සකස් වෙච්ච විදිය. අත් දෙකෙන් ඕන දෙයක් ඒ කියන්නේ එයා කැමති දෙයක් ලැබෙනවා. ආහාර ඕනේ කියලා වල මෙහෙම අත දික් කරොත් එහෙම ඒ අත ඒ අතින් විතරයි. අර අත දික් කරලා පෙන්නපු අත. ඒකෙන් විතරයි ඇඟිලි පහෙන් ඕන දෙයක් ලැබෙනවා කියනවා එහෙම. ඊට පස්සේ දැන් එතනම පහළලා ඉන්නවා තව මුහුණ විරූපී වෙච්ච ප්‍රේතේ එයා කවුද කියලා ඉවරලා විස්තර කරනවා. එයා තමයි අර දානශාලාවේ දන් දුන්න අතින් දන් දුන්න මිනිසයා. බාරව හිටපු කෙනා. එයා තනිකර විකෘති වෙච්ච කුස වෙච්ච ප්‍රේතෙක්. දැන් මේ මිනිස්සයා කී දෙනෙකුට දන් දෙන්නේ නැද්දනේ? එතකොට මේ මිනිස්සයා දන් දෙන්නේ පඩිය හම්බෙන හින්දා. එයාට පඩිය හම්බෙන හින්දා මේක කරන්න එයාගේ රස්සාව හින්දා. එයාගේ කොහෙත්ම මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාවක් නැහැ. හැබැයි දෙනවා. හැම බැලුවොත් මේ මිනිස්සයා දිහා බලන් හිටියොත් මේ මිනිස්සයාගේ අත් දෙකෙන් දීපු තරම් දීලා නැහැ කවුරුත්. හැබැයි ඊළඟ ජීවිතේ പ്രേත කණ්ඩ බොණ්ඩ නැති එහෙම ජීවිතේ මූණත් ඇද වෙච්ච විරූපී අර මොකද පැත්තට ගිහිලා මූණ අකුල ගන්නවා කියනවා මේ මිනිස්සු වෙනකොට. දානි සම්බන්ධයෙන්. එහෙනම් බලන්න මේ කියන්නේ දානයේ ඒකින්ද අපි දෙන දෙන තරමට ලැබෙනවා කියලා කාරණාවක් නැහැ. දුන්නොත් ලැබෙනවා කියලා කාරණාවකුත් නැහැ. දානේ අසත්පුරුෂ දානයක් වෙනවා නම් ලැබෙන්නේ නැහැ. තියෙන ටික නැති වෙලා යනවා. ඒ අකුසල් තමයි රැස් කරලා තියෙන්නේ. එතකොට ඒ විදිහ අසත්පුරුෂ දානයක් දෙන කෙනාගේ ඒ ලක්ෂණ ටිකක් තමයි බුදුරජාණන් වහන්සේ අර කියන්නේ සකස් කරලා නෙමෙයි දන් දෙන්නේ. එයා පිළිවෙලකට සකස් කරලා නෙමෙයි දන් දෙන්නේ. ඒකට මම ඔබට උදාහරණයක් ගත්තා අර මේ උත්සවයකට සම්බන්ධ වෙන්න යනකොට කෙනෙක් බොහොම පිළිවෙලට සකස් වෙලා සූදානම් ඇතුව කරනවා වගේ එයා එහෙම දානේ කරන්නේ එයා. එයාට අර කරන්න ඕන ඉඳ කරන එක. ඊට පස්සේ එයා තමන්ගේ අත් දෙකෙන් දෙන්න කැමති නැහැ. ඒක තමයි ඊළඟ කාරණාව. ඊට පස්සේ තුන්වෙනි කාරණාව මේ එයා ගරුසරුවතුව දෙන්න කැමති නැහැ. කියන්නේ ගරු සර්වතෝ දෙන මේ දාන විපාක ගැන ඊට පස්සේ පිළිගන්න පාර්ශවයේ ගුණය ගැන ඒ ගැන ගරු සරුවක් නැහැ. ඒක නැතුව දන් දෙනවා. ඊට පස්සේ අර බහැරලන අදහසින් මේක උන්වයි දීලා ඉවරයක් කරලානේ මේක කියලා අදහසේ තමයි එයා දන් දෙන්නේ. එක්ක ඉක්මනට දීලා ඉවරයක් කරන්නේ නැත්නම් තියෙන එක අයින් කරගන්න. වගේ අදහසක්. අයින් අපි අපි අර ගෙවල් දොරවල් අර කුණු අතු ගාලා එළියට දාන්නේ. අන්න ඒ වගේ ටටක් ගාලා ඔන්නෝක එළියට දාන්න අදහසක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අනාගමන දිට්ඨික කියලා කියන්නේ එතන අර දානයේ විපාකය කුසල් වැඩිම පිළිබඳව ඒ ඊට පස්සේ මේකෙන් පෙරලා තමන්ගේ ජීවිතේ සැපය ලැබෙනවා කියන කාරණා පිළිබඳව කිසිම දැක්මක් නැතුව දන් දෙනවා. එතකොට ওই කාරණා අර අසත්පුරුෂ කෙනාගේ දානේ දකින්න හම්බ වෙනවා. පැහැදිලි නේද? මේ ගැන ගොඩක් විස්තර කරන්නේ ඊළඟ දවසේ අපි අර සත්පුරුෂ කෙනෙක් දානේ දෙන ආකාරය ගැන පැහැදිලි කරනවා. ඔය කියපු කාරණාවලදී මොනවා හරි අසත්පුරුෂ දාන ගැන අහන්න තියෙනවනම් අහන්න පුළුවන් දැන්. කියන්න දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන්. ඒක පැහැදිලි නේද හැමෝටම? ඔව්. සුදේශ් පැහැදිලි නේ? දේශනා පැහැදිලි සයනස. එහෙමයි. මේ එක ප්‍රශ්නයක් තියෙනවා සයනස. එහෙමයි. ඒක සයනස දැන් අපි දැන් දානයක් දීලා අපිට ඇස්සේ අපි සමහරට ප්‍රාර්ථනා කරන සයනස මේ මේ දානේ පුණ්‍ය බලෙන් අපේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා. දැන් ඒකත් සයිනන්ස දැන් අපි බලාපොරොත්තු වෙන දෙයක් නිසා වෙනස. ඒක කොහොමද සයිනන්ස ඔතනට ගලපගන්නේ? එන්න ඒ කාරණාව වැටෙන් ඒක අසත්පුරුෂ දානයක් වෙන්නේ නැහැ. අසත්පුරුෂ දානයක් වෙන්නේ නැහැ. මොකද එයා දාණයෙන් මෙහෙම යහපතක් දකිනවා. ඊට පස්සේ ඒකට පැහැදුණු සිතින් තමයි දෙන්නේ. දැන් අපි යමකට පැහැදෙනකොටම යමකට ආස කරනවා කියන්නේ වෙනම දෙයක්. ආස කරන දේ ලබා ගන්න උත්සාහ කරනවා කියන්නේ වෙනම දෙයක්. යමකට පහදිනවා කියලා කියන්නේ. අපි පරිසරයකට පහදුනොත් එහෙම ඒ පරිසරයට අපි තු බුදුරයන් වහන්සේට පහදිනවා කියන එක නැත්නම් පරිසරයකට පහදුනත් ඒත් එකයි පහදීම තියෙනකොට ලබා තමන්ගේ පැත්තට මොනවා හරි ගන්න අදහසකින් තොරව පැහැදීම කියන එක පරාර්ථකාමී ස්වභාවයටයි අයිති වෙන්නේ. පැහැදීම කියන එක පරාර්ථකාමී ස්වභාව සද්ධාව කියන එක කුසලයක්. යමකට පැහැදීම කියන එක ඒකෙන් මොකුත් ඒකෙන් එයා පහදීම තියෙනකොට ලබා ගන්න අවශ්‍ය ලබා ගන්න ඕනෙකම නැහැ. හැබැයි ඒ කාරණාවට පැහැදිලා. දැන් බුදුරයන් වහන්සේගේ බුද්ධ රූපයක් කෙරෙහි අපේ හිතේ ඒ වගේ තියෙනවා. පිටු පැහැදීම කියලා කියන්නේ පැහැදීමත් එක්ක එයාගේ මෛත්‍රිය තියෙනවා, උපේක්ෂාව තියෙනවා. ඇලීමක් නැහැ. මොකද ලබා ගන්න අවස්ථාවක් නැහැ. ඒ හින්දා මෛත්‍රිය තියෙනවා, උපේක්ෂාව තියෙනවා. අන්න ඒ වගේ පැහැදීම කියන කාරණාව තියෙනවා නම් දානි පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඒ අදහසින් දන් දෙනවා නම් එතකොට මේ මානසිකත්වය බැලුවොත් එහෙම ඒ වෙලාවේ මේ මම මේක මේකේ මේක දීලා මේක ලබා ගන්නවා කියලා අර ගනුදෙනුව විදිහට නෙමෙයි යන්නේ. හැබැයි අපිරිසුදු වෙනවා. ඒක 100 100ක් පිරිසුදු නෑ. එතකොට දැන් ඒකම ඒක 100 100ක් පිරිසුදු නෑ. හැබැයි අසත්පුරුෂ දාන කියලා මේ කතා කරන එක මේක බිස්නස් එකක්. අසත්පුරුෂ දාන කියන්නේ බිස්නස් එකක්. ඒ කියන්නේ මේක දීලා අර හැම දාලා පොඩි මාළුවා දාලා ලොකු මාළුවා ඇල්ලීම කියන එකේ තමයි මෙතන තියෙන්නේ. හැබැයි අපි චතුරාසත් ධර්මය කියන එකේදී අපිට එහෙම මානසිකත්වයක් නෙමෙයි තියෙන්නේ. එතකොට තියෙන්නේ අපිට ඒ ගැන පැහැදීමක් එක්කලා විශ්වාසයක් එක්ක බහැර නැඹුරු වෙච්ච ස්වභාවයක මානසිකත්වයක්. අර ඇතුළට ඇකිලිච්ච මානසිකත්වයක් නෙමෙයි. ඒකටත් අනවශ්‍ය විදිහට කෙනෙක් තෘෂ්ණා කරොත් නිවන් දකින්න කියලත් මහා තෘෂ්ණා කරගෙන මහා ආස කරගෙන ගියොත් එතනත් හිත ආත්මාර්ථකාමී පැත්තට ඇකිලීමක් වෙනවා. දැන් ওই සුදේශ් කියපු කාරණාව ඇත්තට අපි ඊළඟ ධර්ම දේශනාවේදී කතා වෙනවා මේ දැන් ඔය විදිහට ඒ කියන්නේ ওই දානයක් දෙනකොට මහත්ඵල මානසංශ වෙන්නේ නැති අසත්පුරුෂ නොවන්නා වූ දාන තියෙනවා. දානේ දෙනවා මහත්ඵල මානසංශ වෙන්නේ නැහැ දානේ. හැබැයි අසත්පුරුෂ දාන නෙමෙයි ඒවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් ওই කාරණාව ඔය දාන මහත්ඵල සූත්‍රය කියලා මේ සූත්‍රයක් දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ සත්තක නිපාතේ. එතන සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ උපාසක පිරිසක් එනවා සාරිපුත්ත මහරහතන් මුණ ගැහෙන්න. ඇවිල්ලා කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගෙන් අපි ළඟදී ධම් කාරණාවක් ඇහුවේ නැහැ. ඒ හින්දා ධම් කතාවක් කරමුද කියලා. මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ විවේකයෙන් හිටපු කාලයක්. එතකොට මේ අර සාරිපුත්ත මහරහතන් හොඳයි කියලා වෙලා මේ උපාසක පිරිස එකන් ගිහිල්ලා මේ උපාසක පිරිසට සුදුසු වෙච්ච ධර්මයක් ක මාතෘකාවක් බුදුරජාණන් වහන්සේට දෙනවා. එතකොට ඒක අහනවා ස්වාමින් මේ සමහර දාන තියෙනවා මේවා මහත්ඵල මහානිසංස වෙනවා. සමහර දාන තියෙනවා මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? මොකද්ද ප්‍රත්‍ය? ඇයි එහෙම වෙන්නේ කියලා අහනවා. ආන් එතනදී ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැති දාන ගැන විස්තර කරනවා. හරි ලස්සන දේශනාවක්. හරි ඊට තේරුම් ගන්න දේශනාවක්. ඇත්තට අපි ඊළඟ ධර්ම දේශනාව වශයෙන් ඒක තමයි දේශනා දැන් කරලා තියෙන්නේ. ඒක රෙකෝඩ් කරා මම අර ගමනක් යන්න ඉන්න ඉඳා. ඒක කරලා තියෙන්නේ. එතකොට ඒ ධර්ම දේශනාව ඇහුවාම තේරෙනවා මේ කියන්නේ බෞද්ධ කෙනා දෙන දාන ඒවා පිං රැස් වෙනවා. සුගතිය උපදින්නත් පුළුවන්. ඒක කියනවා ඒ විදිහට මානසිකත්වයෙන් දෙනවා නම් දාන පිං රැස් වෙනවා. ඊට පස්සේ චාතුරු මහරජික දිව්‍ය ස්වභාවයට කියන්නේ තවතිසාව තවතිසා දිව්‍ය ලෝකේ චාතුර්මහරජ දිව්‍ය ලෝකේ දිව්‍ය ස්වභාවයේ මනු ඒ පහළ මනුස්ස උසස් ස්වභාවයන්ට පත් වෙන්න හේතු වෙනවා. ඒක හැබැයි මහත්ඵල මානසංශ වෙන්නේ නැහැ කියනවා. ඒක. එතකොට ඒක පිළිබඳව විස්තර විදිහට දැනගන්න ඕනි. මම ඒ හින්දා ඒක ගැන විස්තර විදිහට අපි කතා කරා. ඊළඟ දේශනාවේ ඊට පස්සේ දේශනාවේදී මහත්ඵල මානසංශ වෙන්නේ එකම එක දානයයි. බුදුරයන් වහන්සේ විස්තර කරනවා එතනදී මේ ඔය එක එක අදහසින් අරවා මේ කියන්නේ ඇත්තටම කියනවා නම් මේ වෙලාවේ දැන් මේ වෙලාවේ කිව්වට මේක පිළිගන්න අමාරු වෙයි. මේ දේශනාව හොඳට ඇහුවාම ඔකට තේරෙයි. මං නිවන් දකින්න ඕනේ කියලා අදහසින් දානේ දුන්නත් ඒ දානෙත් මහත්ඵල මහානිසංස වෙන්නේ ඒ චේතනාව පවත්වමින් දාන දුන්නත් මහත්ඵල මහානිසංස වෙන්නේ ඒකයි ඇත්ත කතාව. මම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් දානේ දුන්නත් මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. සිද්ධිය තියෙන එහෙම එකක් තියෙන්නේ. මහත්ඵල මානිසංශ වෙන්නේ එකම එක දානයයි චිත්තාලංකාරයේ පිණිස චිත්ත පරික්කාරය පිණිස දානයක් දෙනවා කියනවා කියන්නේ. එතන චිත්තාලංකාරය කියලා ගියාගේ කුසල්සිත කුසල්සිත කුසල්සිත අලංකාරවත් කරන කුසල්සිතේ අංග දියුණු වීම පිණිස ඊට පස්සේ චිත්ත පරික්කාර කියන්නේ ඊට අදාළ ඒ කුසල්සිතේ අංග හිතේ ඇතිවීම පිණිස දානයක් දෙන දානයක් තියෙනවා. කුසලයේ අරමුණු කරලා දෙන දානයක් තියෙනවා කුසල්සිතේ කුසල් සිත වැඩෙන දිහා බලාගෙන ඒ දානේ විතරක් මහත්ඵල මහානිසංස පැත්තට යනවා කියලා බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරනවා. මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ බෞද්ධ හැමෝම වගේ අපිත් ඇත්තරම ඉස්සර දන් දීලා තිබ්බේ ඔය විදිහට තමයි. මේ කියන්නේ අර ඒ කියන්නේ චතුරාර්ය ධර්මය අවබෝධ කරගන්න නිවන් දකින්න කියලා අපි ගොඩාක් අපිත් ඒ විදිහට දාන දීලා තියෙනවා. පින් දැස්සෙනවා හැම එකෙම. හැබැයි මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. පස්සේ කොහොම හරි මන් දන්නේ මේ අපි කොහොම හරි ඊට පස්සේ දැන් ඒ කියන්නේ මම මේ දේශනාව බැලුවේ අතර ළඟදී මේ දාන සම්බන්ධයෙන් ලොකු මේ දේශනාවල් පස්සේ ගොඩ කාලයකට පස්සේ මේ බැලුවේ දැන් අපි අපි ඊට පස්සේ මේ අවුරුදු දෙක තුන පස්සේ යම් ධර්මයේ හැසිරලා ඒ ඒකෙන් පස්සේ අපි එහෙම ප්‍රාර්ථනාවක් නැහැ අපේ ප්‍රාර්ථනාවක් නැහැ කුසල්සිත වැඩෙන එක දිහා බලාගෙන දන් දෙන එකක් කරගෙන යනවා. ඒක මම කරගෙන ගියා. කරගෙන ගියේ මේ දේශනාව බලලා මේකේ කරුණු තේරුම් අරන් නෙමෙයි ඒ ඒ ඒ ලක්ෂණ දිහා බලාගෙන ඒකේ ඒ හිතේ ප්‍රීති සැප සැහැල්ලු ඇති වෙන ස්වභාවය දිහා බලාගෙන ඒක එල්ල කරලා දානි කරගෙන යනවා. ඒ කියන්නේ විශේෂයෙන් පෑන් පූපෑන් එකක් පූජා කරනවා බුදුරයන් වහන්සේට. ඒක. එතකොට හිතේ ප්‍රීති සැපය උතුරලා යන විදිහට පෑන් එකක් පූජා කරන්න පුළුවන්. පෑන් එකක් ඕක කරගෙන ගියා. කරගෙන ගියත් ඉතින් මේ මන් තේරුම් මට තේරුන්නේ නැහැ මේ කියන්නේ කියන්නේ අර අර මානසිකත්වේ නැති වුණා. නිවන් දකින්න හරි මේක කරන්න හරි කියලා චතුරාර්ය ධර්ම අවබෝධ කරන්න හරි කියලා දන් දෙන මානසිකත්වේ නැති වුණා. නිකම්ම නැති වෙලා ගියා ඒක. කරුණු තේරුම් ඒ කියන්නේ තේරුම් අරන් මේක මම ගැලපෙන්නේ එහෙම හිත නෙමෙයි මෙහෙමයි හිතන්න ඕනේ කියලා නෙමෙයි ඒක නැති වෙලා ගියා අර විදිහට හිතේ ඔය චිත්තාලංකාරයේ පිණිස දෙන ස්වභාවයක් පිහිටියා හිතේ පිහිටියා ඒක සකස් වෙච්ච එකක් ප්‍රകൃතියෙන් සකස් වෙච්ච එකක් ඒ කියන්නේ නිකම්ම සකස් වුණා ඒ විදිහට එතකොට ඒ විදිහට තමයි අපි මේ දන් මේ ඊට පස්සේ ওই පැංකාරයේ පූජා කරන්නේ. ඊට පස්සේ මම බැලුවා මේ ඕකේ පස්සේ දැන් මේ දේශනාව කරනකොට තමයි මතක් වුණේ විශාකා උපාසිකාව. එයා ඔය අද දායකාවනේ. එයා දන් දෙන්නේ ඇයි කියන එකේදී කියන්නේ එයා මේ එයා දන් දෙන්නේ චිත්තාලංකාරය පිණිස චිත්ත පරික්කාරය පිණිස. ඔය කාරණාවට දන් දෙන්නේ. ඕක සාමාන්‍ය මිනිස්සෙට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙට ඕක තේරෙන්නේ නැහැ. ඒක හොඳට විග්‍රහ කරලා ගන්න ඕනි කාරණාව. එහෙම විග්‍රහ කරලා ගන්න පුළුවන් මහා බලවත් වෙන මහා පැතිරීම ඇති වෙන පිනක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මලක් පූජා කරලා සුගතිය උපදින කරන්න පුළුවන්. ඇත්ත කතාව ඒක. ඒ කියන්නේ පොඩි දෙයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා ඒ අර විදිහට මහා පැතිරෙන විදිහට මහා බලවත් වෙන විදිහට ඒක ගන්න පුළුවන් චේතනාව හරහා. එච්චර ලොකු දෙයකට යවන්න පුළුවන්. ඒක සාමාන්‍ය කෙනාට තේරෙන්නේ නැහැ. කෙසේ වේ අපි ඒක අර දේශනාව කියවලා නැතුව අපි කෙසේව අපි ඒක අපේ ජීවිතේ ඒක සකස් වුණා. ඒ විදිහට දෙන ආකාරය සකස් වුණා. පස්සේ මම මේ දේශනාවල් බැලුවට පස්සේ තමයි මට තේරෙන්නේ ඒක එහෙම තමයි කරන්න තියෙන්නේ කියලා. පැහැදිලිද? ඉතින් එහෙම ඒක අර මලක් පූජා කරලා සුගති උපදින ආකාරයකදී ඔබට මතක ඇති අපි ඒකේ ප්‍රීති සැපේ උපදවන ආකාරයක් ගැන කතා කරනවා කලින්. එතකොට ඒක ඒ විදිහටයි වෙන්න ඕනි කියලා එතකොට ඒ දවස්වල වැටහිලා තිබ්බා මේ දේශනාව චිත්ත චිත්තාලංකාර චිත්ත පරිස්කාර කියන කාරණාවේ පිහිටලා නෙමෙයි ඒක ගියේ ඒ කාලේ. එතකොට දැන් කෙසේ වේවා මේ ඊළඟ දේශනාව ඔබට ඇහුවනම් ඇයි බුදුරජාණන් වහන්සේ මේවා මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ අනිද්දාන අරදාන විතර මහත්ඵල මහානිසංස වෙනවා කියන්නේ ඇයි කියන එක පැහැදිලි වේවි. ඊට පස්සේ ඒ දේශනාවෙන් පස්සේ දේශනාවේදී අපි අර චිත්තාලංකාරය පිණිස චිත්ත පරික්කාරය පිණිස දන් දෙන්නේ කොහොමද කියන කාරණා විග්‍රහ කරා. විග්‍රහ කරලා තියෙනවා. ඒ දේශනාවත් අතර සකස් කරා අපි දුර ගමනක් යන ඉතින් ඉන්නේ. ඒක සකස් කරා. ඒ දේශනාවත් ඊට පස්සේ ඊට පස්සේ දේශනාවේදී අපි ඒක ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතේ කරන ආකාරය ගැන කතා කරමු. අන්න එහෙම කරොත් එයාගේ මේ ජීවිත මහා කියන්නේ පිනෙන් පුරවන්න පුළුවන්. මහා විදියට මේ කියන්නේ මහා දේවල් දීලත් නෙමෙයි. හැබැයි පිනෙන් පුරවන්න පුළුවන්. හරියට කරගත්තොත් කෙනෙක් ඇත්තරම කියනවා නම් අපරාධේ මේ මිනිසුන්ගේ දාන 100ට බෞද්ධය දෙන දාන 199.99ක්ම මහත්ඵල මානසංශ වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත කතාව. ඒක වෙන්නේ එයාට ඒක තේරෙන්නේ ඒක වෙන්නේ නැහැ කියන එකවත් දන්නේ නැහැ අඩුම ගානේ. එතකොට ඊළඟ දේශනාව ඇහුවොත් ඔබට ඇයි ඒක වෙන්නේ නැහැ කියලා කියන්නේ? කවුද ඒක කියන්නේ? බුදුරණාහේම කියලා තියනවාද කියන එක බලා ගන්න පුළුවන්. ඒ දේශනාව බලලා ඊට පස්සේ එහෙනම් කොහොමද ඒක වෙන්නේ? මහත්ඵල මානස වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට ප්‍රායෝගිකව කොහොමද කරන්නේ කියන එකත් තේරුම් ගන්න පුළුවන්. ඒකයි. ඊට පස්සේ ඒකයි ඉතින් අපි ඇත්තට කල්පනා කරේ දැන් බලන්න මම මෙතනදී අර අපි කලිනුත් ඔක ඉස්මතු කරා මේ අර ඝටිකාර සූත්‍රයේ තියෙන්නේ මේ ඒ ඝටිකාර එයාගේ ඝටිකාර කුඹල්කාරයාගේ කුඹල් කුඹල් වැඩ කරන එකේනා කාශ්‍යප බුදුරයන් වහන්සේට දානයක් දුන්නාම ඒ ඒ ප්‍රීති සැපයෙන් සති දෙකක් ගත කරා කියනවා. සති දෙකක් පුරාවට ප්‍රීති සැපේ තිබ්බා කියනවා හිතේ. ඊට පස්සේ ඒ අම්මයි තාත්තයි ඒ ප්‍රීති සැපයෙන් සතියක් පුරාවට හිටියා කියන්නේ. ඒ ඒ දැන් බුද්ධ වචනයක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ මේ හදලා කියන ඒවා නෙමෙයිනේ. එතකොට බලන්නකෝ දැන් අපේ දාන අපිට එහෙම වෙන්නේ අපේ දාන එහෙම වෙනවද? එතකොට අපේ දාන අද එතකොට බලන්න අර දානේ කොයිතරම් බලවත් වෙලා පැතිරලා තියෙනවද? ඒක. පීටි සැප සතිය සති දෙක තිබිලා තියෙනවා. කොයිතරම් පුදුමාකාර විදිහකට ගිහින් තියනවාද ඒ දානි. අපේ දානි අපි චතුරාර්ය ධර්මය අවබෝධ වෙන්න නිවන් දකින්න කියලා දෙන්නා වුණත් එහෙම වෙන්නේ නැහනේ. ඒතකොට එහෙම වෙන්නේ නැත්තම් වෙන්නේ නැති වෙන හේතුවක් තියෙන්න බෑනේ. අරක අර දාන එහෙම වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. මොන හේතුවෙන්ද මොන ප්‍රත්‍යෙන්ද ඒ කට්ටිය එහෙම උනේ? අපේ එහෙම වෙන්නේ නැත්තම් මොන හේතුවෙන්ද මොන ප්‍රත්‍යෙන්ද එහෙම වෙන්නේ නැත්තේ? ඔන්න ඔය කාරණාව ඒ ඊළඟ ධර්ම දේශනාවට පස්සේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරනවා. එතකොට ඔබටත් තේරෙයි ඔබටත් අතට එහෙම හදාගන්න පුළුවන්. හදාගත්තොත් ඔබ දාන දෙයි අන් ඒ විදියට. ඊට පස්සේ එතකොට එහෙම කෙනාට තමයි ඔය චාගානුසතිය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. මේ දානේ චාගානුසතිය කියලා අනුසති විදියට කරන එක ගැන එහෙම තේරුම් ගන්න පුළුවන්. ඉතින් හරි ප්‍රබල තැනක්. අතට දානේ ගැන මාතෘකාව අපි කතා කරපේක හොඳයි මේ මේ මෙච්චර දෙයක් මේකේ ඇරෙන්න තියෙනවා කියලා මටත් මේ එහෙම ලොකුවට මම කල්පනා කරලා තිබුණේ නැහැ. සංජීව එක කියපිට තමයි බැලුවේ. මේ හරි හරි පුදුමයි හරි අපරාධ පව් කියලාත් හිතුණා මට. ඒ කියන්නේ බෞද්ධය පව් කියලා හිතුණා අප්පා මේ මිනිස්සු ගොඩක් මහන්සිලා මේ විදිහට දන් දෙනවා මේක මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ නේ කියන එක. ඒක ඒ පිළිබඳව. ඒක මෙහෙම කිව්වට මේ දේශනාවෙන් තේරෙන්නේ නැහැ. දැන්ට හිතන්න යන්න එපා මොකක්ද කිව්වේ කියන නිකන් දලා මධ්‍යස්ථ අදහසකට එන්න. ඒක විමසා බලන්න ඕනි කියලා හිතන්න. ඊළඟ පාර ධර්මදේශනාවයි ඊට පස්සේ පාර ධර්මදේශනාවයි අහනකොට ඒ කාරණාව සම්පූර්ණයෙන් Tamanට පැහැදිලි වෙවි මොකද්ද මේ කියන්නේ. ඊට පස්සේ හරියට ප්‍රැක්ටිස් කරොත් Tamanගේ හිතේ ප්‍රීති සැපේ උපදවලා පවත්වන විදිහට දාන දෙන්න Tamanට පුළුවන් කරන්න. ඒක පුළුවන්. පුළුවන් කියන්නේ බුදුරජාණන් පුළුවන් කියලා කියපින්ද නෙමෙයි පුළුවන් ඒක. ඒ විදිහට කරන්න. අන්න එතකොට තේරෙයි දැන් මම කලින් දන් දෙනකොට මෙහෙම තිබුණ නෑනේ දැන් මේ මේ වෙනම විදිහක් මේ දාන්නේ තියෙන්නේ කියලා. හොඳයි සුදේශ් අපි එහෙම බලමු. ඊයේ සතියේ කතා කරමු. එහෙමයි සයනස් එහෙමයි. එහෙමයි. බොහොම පිළිගන්නවා. මෙතන ඉන්න ගොඩාක් කට්ටිය ගොඩාක් දන් දීලා දෙනවා. මම හිතන්නේ සුදේශේම මෙතන ඉන්න කට්ටියගෙන් මානිත්‍යය දන් දීලා ඇති මම ලොකුවට දන්නේ. සුදේශේම ගොඩාක් දන් දීලා තියෙනවා. දානි පැත්තෙන් ගොඩාක් කරලා තියෙනවා. අර එකපාරක්. නම කමන්නේ කිව්වට මම නිකන් කියන්නේ එකපාරක ඔය එයා ඒ කියන්නේ මේ දානි දෙන්න මුදල් මදි වෙලා මොකක් හරි කාරණාවකට වෙඩින් මුද්ද තියලා සල්ලි අරන් දාන දීලා තියෙනවා. එහෙම. ඒක වයිෆුත් වයිෆ්ටත් කියලා වයිෆුත් කැමති වෙලා ඒ විදිහට දන් දීලා තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙක් හිච්චරක එහෙම කරන්නේ ඒ විදිහේ දාන පැත්තෙන් ගොඩාක් සුදේශ කිහිප තියෙනවා. හොඳයි. ඉතින් ඒකේ අර ඒ වගේ විපාක වෙන්න ඕනේ. තමන්ට ඉතින් පිරිසුදුවර ධර්මයේ අහන්න හම් වෙන්නේ. ඒ දේවල් මේ ලැබෙන්නේ ඒකේ විපාකයක් වෙන්න පුළුවන්. හොඳයි. තව මොනවද අහන්න තියෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් අම කියන්නේ. මේ දැන් සාමාන්‍ය ග්‍රාමීය මට්ටමේ කෙනෙක් දාන දෙනකොට ඉතින් හුඟක් අයට නැති බැරි අය ගොඩක් ඉන්නවනේ. උදව්වට ඉතින් ඒගොල්ලෝ තමයි ඉතින් හුඟක් වෙලාවට දාන මාන තියෙන ඉදින් තැන් වලට උදව්වට එන්නේ. ඉතින් ඔය සමහර වෙලාවට අපිට හම්බෙලා තියෙනවා බොහොම තැන් වලදී. ඉතින් ඒගොල්ලෝ කියන්නේ හොඳට දානියක් දී ගන්න අපිට වත්කමක් නැති නිසා අපි මෙහෙම උදව්වක් පදව්වක් හරි කළොත් අපිටත් ලොකුවට පිනක් රැස් වෙනවනේ කියන හැඟීම හැබැයි හොඳ චේතනාවෙන් තමයි උදව් කරන්නේ පෑන පෑනයි ඉතින් පොල් ගානේවා මිදුලතු ගානේවා ආස්පාස් කරනේවා හරි සන්තෝෂෙන් කරනවා සමහර වෙලාවට දාන දෙන පුද්ගලයටත් වඩා හිතේ හොඳ භක්තියක් ශ්‍රද්ධාවක් ඇතුව තමයි ඒගොල්ලෝ සහභාගී වෙන්නේ. එතකොට ඒගොල්ලන්ටත් පින් කුසලයක් අයිති වෙනවා නේද එතනදී. චේතනාව නම් හොඳටම ඇත්තටම ඕකේ මේ මම ඊට ආයෙ හොයලා බලන්න මේ දේශනාව ඊළඟ ධර්ම සාකච්ඡාත් අපි ගන්න බලමු මේ මට ඉස්සර හම්බුණා මම දහම් පොතක ලියාගෙනක් තිබුණා මේ ඒකේ බුදුරජාණන් වහන්සේ ගාතාවක් විස්තර කරනවා යම් කිසි කෙනෙක් දානයේදී ඔය ඔය ඔය විදිහට වත්පිළිවෙත් කරනවා නම් ඒ කියන්නේ එයා දාන දීලා නැහැ. එයා වත්පිළිවෙත් කරනවා නම් එයාටත් පිනේ අඩුවක් වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ගාතාවක් තියෙනවා. බුද්ධ වචනයක් තියෙනවා ඒ විදිහට. යම් කිසි කෙනෙක් දානදී වත්පිළිවෙත් ඒ දේවල් කරනවා නම් එයා ඒ කියන්නේ අර දාන් දෙන්නේ එයා නෙමෙයි දුන්නේ දුන්නේ මහා දානයක්. මෙයා මේ වත්පිළිවෙත් කරේ මෙයාටත් ඒ පින අඩුවක් වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් සමහරලාවට අර දෙන මනුස්සයට වඩා පිනක් ඇස් කරන්නත් පුළුවන්. ධර්මතාවයට අනුව දැන් කුසල් කුසලයේ අකුසලයේ හරියට තේරුම් අරන් දන් දුන්නා නම් දෙන මනුස්සයට වඩා බලවත් පිනක් රැස් කරන්න කියලා තියෙනවා මෙයාට. ඒක තමයි ඒක ඇත්ත කතාව. ඉතින් මේ එහිඳ එහෙම එකක්. ඕකේ හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මිනිස්සුන්ගේ දැන් ඒ දුප්පත් කෙනාගෙත් මෙන්න මෙහෙම ස්වභාවයක් ලක්ෂණයක් තියෙනවා ගොඩාක් අයගේ. එයාට සම්බන්ධ වෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එයා ඒ ප්‍රමාණයෙන් හැබැයි සම්බන්ධ වෙන්නේ නැති අය ඉන්නවා. කියන්නේ එයාගේ අතින් දැන් අපි හිතමුකෝ දුප්පත් කිව්වට ඒ මනුස්සයාට හාල් මිටක් දෙන්න බැරිද දාන්නට? අඩුම ගානේ පුළුවන්නේ. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් සාමාන්‍ය ලංකාවේ මනුස්සයන් නම් අඩු ගානේ එකේ බඩු ගන්න මොනවා රුපියල් 100ක් හරි දෙන්න පුළුවන් දෙයක් තියෙනවනේ. ඒ එන්න එහෙම එහෙම කරන්නේ ඒ කට්ටිය සමහර බොහෝ දෙනා. කියන්නේ ඒ කට්ටිය හිතනවා අපිට නෑනේ දන් දෙන්න ඒ හින්දා මම පුළුවන් තරම් ශ්‍රමයෙන් උදව් වෙනවා කියන හැබැයි අපිට නැද්ද රුපියල් 100ක් වත් නැද්ද කියලා ඇහුවොත් එන්නේ තියෙනවා. එහෙම එක එයාට දෙන්න හිතෙන්නේ නැහැ. මාළියම එහෙමත් දැකලා තියෙනව නේද? දැකලා තියෙන ස්වාමීන් වහන්සේ. එහෙමත් දැකලා තියෙනවා. එතකොට ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තැනක් තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන. අපේ බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරා මේ අන්න එහෙම කෙනෙක් කරනවා නම් කවුරු කෙනෙක් කියන්නේ යාට පොඩ්ඩක් හරි ඒකට සම්බන්ධ වෙන්න හැකියාව තිබුණා. ඒ පොඩ්ඩ සම්බන්ධ වෙන්නේ නැහැ ශ්‍රමයෙන් විතරක් එයා සම්බන්ධ වෙනවා. එතකොට කියනවා එයා උපනුපන් ජීවිතවල භවභෝග සම්පත් දැන් කියන්නේ එයාගේ දැන් එයා දානේ සම්බන්ධයෙන් එයාගේ අතින් වියදම් වෙනවට කැමති නැහැ. එයාගේ මානසිකත්වය බැලුවොත් එයා එයා ඒක කොච්චර පිරිසුදුව තේරුම් ගන්න තියෙනවද දන්නේ නැහැ. දාන සම්බන්ධ තමන්ගේ අතින් වියදම් වෙනවට කැමති නැහැ. හැබැයි ශ්‍රමයෙන් පුළුවන් තරම් වියදම් කරලා කරන්න කැමති. ශ්‍රමයේ වේදම් කරලා. එතකොට එයා උපනුපන් ජීවිතවල භවභෝග සම්පත් ලැබෙන්නේ නැහැ කියනවා. භවභෝග සම්පත් ලැබෙන්නේ හැබැයි පරිවාර සම්පත් ලැබෙනවා කියනවා. ඔන්නෝම බුද්ධ වචනයක් තියෙනවා. එතකොට සමහර අය දුප්පත් අය ඕම ඔතනදී එයාට තමන්ගේ ලෝභකම හරි ඒ කියන්නේ ඒක දැන් තියෙන දේ අරසකටම ගැනීමේ ආත්මార్థකාමී හැඟීම හරි බලවත් වීම හින්දා ඕම ඔතෙන්ට වැටෙනවා. එයාගේ අතින් කීයක්වත් ඉඩම් කරන්නේ අතින් සම්බන්ධ වෙන්නේ හැබැයි ශ්‍රමයෙන් හොඳටම සම්බන්ධ වෙනවා. ඒතකොට උපනුපන් ජීවිතවල පරිවාර සම්පත් ලැබෙනවා කියනවා. භවභෝග සම්පත් නැහැ කියනවා. එහෙම කෙනෙක් දන් දුන්නා. ඉතින් ඒ ලක්ෂණෙත් අපි ගොඩාක් අයගේ දකිනවා. ඉතින් මේ මිනිස්සු ඊළඟ ජීවිතවල සමහරට ඉපදුනහම ප්‍රශ්නයක් ගැටලුවක් වෙනකොට ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැබැයි හැමෝම හැබැයි දුප්පත්. එහෙම අයත් ලෝකෙින් ඕන තරම් මිනිස්සු ඉන්නවා යාට. හැබැයි දුප්පත්. එහෙම. තව කෙනෙක් ඉන්නවා භවභෝග සම්පත් තියනවා කියනවා මේ කිසිම විදියකට අනිත් අයව සම්බන්ධ කරගන්නේ නැහැ කියනවා දානෙට. ඒ කියන්නේ අපේ දානට වෙන කවුරුත් එන්න ඕනේද? මේ අපි විතරක් දුන්නාම ඇති කියලා මේ එයා ඒ අර කවුරුවා සම්බන්ධ කරගන්න නැතුව එයා විතරක් දන් දෙනවා. නැත්නම් එයාගේ ළඟමයි විතරක් දන් දෙනවා. එතකොට ඒ මිනිස්සයාට පිරිවර සම්පත් නැති වෙනවා කියනවා. භවභෝග සම්පත් තියෙනවා. එහෙම මිනිස්සු ගොඩක් ඉන්නවා. සල්ලිකාරයෝ ගොඩක් ගත්තොත් එහෙම කාත් කවුරු බල්ලෙක්වත් නැහැ සමහරලාවට. හැබැයි මේ සල්ලි තියෙනවා. එහෙම තියෙනවා. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා කියනවා එයා අනිත් අයවත් සම්බන්ධ කරගෙන අනිත් අයත් එකතු කරගෙන දාන දෙනවා කියනවා. එයා වියදම් කළා. එතකොට එයාට පිරිවර සම්පතුයි භවභෝග සම්පතුයි දෙකම හම්බ වෙනවා කියනවා. ඒ Taman දෙන විදිහටම තමයි ලැබෙන්නේ අනිත් එක අනිත් පැත්තටනේ. Taman දෙන විදිහටම සකස් දෙන විදිහටම කියන්නේ දෙන ප්‍රමාණයම නෙමෙයි. දුන්න ආකාරයට අනුව ලැබෙන ආකාරය සකස් වෙනවා. ඉතින් අර අසන්න කෙනෙක් දුප්පත් කෙනෙක් ඒකයි අර අර අපි දන්න ස්වාමීන් වහන්සේ නමකුත් කියන අපිත් අර ඕක කියන්නේ නැත්තේ මිනිස්සෙට එයා හිතනවා අපි ගන්න කියනවා කියලා ඊට පස්සේ. දැන් එහෙම හිතනවට වඩා හොඳයි අපි නිස්සද්දලා ඉන්න එකනේ. දැන් එතකොට ඒ වගේ මානසිකත්වයක් කෙනෙක් ඇත්තේ නැත්නම් දුප්පත් කෙනෙක් තමයි ඇත්තටම දෙන්න ඕනේ. වැඩියෙන් දෙන්න ඕනේ. කියන්නේ පුළුවන් තියෙන මොකෙන් හරි දෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත කතාව. දෙයා දුප්පත් වෙලා තියෙන්නම ඒ දීමේ අර්බුදයක් ඉඳලා. නොදීමකින් තමයි දුප්පත් වෙලා තියෙන්නේ. එයා තමයි දෙන්න ඕනේ. අර එක සුදු ස්වාමීන් වහන්සේ නමක් මට මතක නෑ ස්වාමීන්ගේ නම පිටරටින් පැවිදිච්ච ස්වාමීන් වහන්සේ ලංකාවේ ආරණ්‍යකටදී ඒ ආරණ්‍යෙන් මිනිසුන්ට ඔය කෑම බීම හැම දෙනවා. ඊට පස්සේ අර මොකද කරන්න කියලා අහනවා. ඊට පස්සේ මේ දුප්පත් මිනිස්සු එයාට මුකුත් නැහැ. ඒ කියන්නේ දුප්පත් හින්දා මේ ආරණ්‍ය මෙහෙම කෑම දීම දෙනවා කියනවා. ඊට පස්සේ ඒ සමස්ත කියනවා ඉතින් ඒ අය දුප්පත් නම් ඒ අයගෙන් ඒ අයට ඒ අයගෙන් නේද මොනවා හරි දෙන්න ඕනේ ඒ අය නේද කියලා අහනවා. දුප්පත් නම් දුප්පත් කෙනා තමයි මොනවා හරි දෙන්න ඕනේ. හැබැයි දුප්පත් කෙනා සමහර ලාවට සමහර අය ඉන්නවා. ඒ කියන්නේ මොකුත්ම දෙන්නේ නැහැ. මොකවත්ම දෙන්නේ නැහැ. එයා ඇහුවොත් කියන්නේ අනේ අපිට දෙන්න දෙයක් නැහැ කියනවා. ඒ වුණාට මේ මිනිස්සයාත් කාලා බීලා ඉන්නවා. එයාගේ තියෙන දෙයින් තියෙන දෙයින් පුළුවන් ප්‍රමාණයෙන් දෙන්නේ ඒක ලොකු අරුබුදයක්. එයා ඒ කාරණාව හදා ගන්න ඕනේ. කියන්නේ මොකක් හරි අතරම් මම ඒක කියන්නේ මොකක් හරි අපි අපි මේ කියන්නේ මොකක් හරි පිනක් දහමක් මොකක් හරි දෙයක් වෙනවා නම් Tamanට පුළුවන් විදිහට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට සම්බන්ධ පුළුවන් විදිහට පුළුවන් ප්‍රමාණයෙන් සම්බන්ධ වෙන්න. එතකොට දුප්පත් කෙනෙක් ගොඩාක් වෙලාවට ඒක ඒක වෙන්නේ නැහැ යා. එක්ක ලැජ්ජයි. මම මේ පොඩි ගානකින් සම්බන්ධ වෙනවා කියන කාරණාව. දැන් ඇත්තටම අපි කියන්නේ දැන් මම මේ කාරණාව මේ මෙතන මතක් වෙච්ච ඉඳ ගන්නෙ අර දැන් අපි කුටියක් හදනවනේ. ඒක සාමිනාස නමක් ඒකට රුපියල් 1200ක් පූජා කරා. පැහැදුන සිතින්. ඒතර ඒක සාමාන්‍යයෙන් පියන විදිය. 1200ක් පූජා කළා. ඊට පස්සේ ආයෙ පාරක් උන්වහන්සේ ධර්ම දේශනාවේ මහාන උන්වහන්සේ ආය රුපියල් 2000 ගානක්ද කොහෙද ස්වාමීන් වහන්සේ මේක කැමති දෙයකට මොනවා හරි යොදා ගන්න කියලා ඉවරලා ආය පූජා කරලා තිබ්බා. ඒ ඒ ස්වාමීන් වහන්සේට තියෙන විදිය. පැහැදිලිද? ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. Tamanට තියෙන විදියට Tamanගේ මේ අඩු ගානේ Tamanට තියෙන බත් එකෙන් කොටසක් හරි වෙන කෙනෙක්ට දෙන එක, කන්න දෙන එක ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. ඒ දානේ කවුරු හරි එහෙම කරනවා නම් ඒ දානේ ගොඩක් ප්‍රබල අතහැරීමක් වෙනවා. එහෙම. ඒකමයි ඉස්සර බුදුරජාණන් වහන්සේ කාලේ රහතන් වහන්සේලා බුදුරු එහෙම අර මේ ඔය මහා කස්සප මහරතන් වහන්සේ ගැනීමත් ඉස්සර තියෙනවා. යන්නෙම දුප්පත් මිනිස්සෙක් වෙලාගෙන. යන්නේ දුප්පත් ගෙවල් වලට. යන්නෙම පින්ඩපාති ගියොත් යන්නේ දුප්පත් ගෙවල් වලටම තමයි යන්නේ. මොකද එයාට තමයි ඒ දානේ දන් දීම දන් දෙන්නේ දන් දානේ පින රැස් වෙන්න ඕනේ මේ මිනිස්යාට ඉන්න. ඒවට යන්න කියනවා. ඒක ඒ දානය තමයි අර එකපාර සක්දෙවිඳු ඒ දානයක් මැද්දට අර දුප්පත් මිනිස්සෙක්ගේ වේශයක් අරගෙන ඇවිල්ලා දානි පූජා කරනවා. ඊට පස්සේ කියනවා ඇයි ඔබ මේ වැඩේ කරේ? ඔබට පින තියෙනවානේ. මේ දුප්පත් අසරණ මිනිස්සෙට මේ පිනක් කරගන්න තිබ්බ අවස්ථාව නේද නැති කරේ කියලා අහනවා. සක්දෙවිඳු කියනවා. ඊට පස්සේ කියන්නේ සක්දෙවිඳුන්ගේ දිව්‍යමය ආහාරයක් උනත් පිළිගන්න උන්වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. අර දුප්පත් මිනිසෙට පිනක් කරලා දෙන්න. ඒකත් පරාර්ථකාමීත්වය. බලන්න කොයිතරම් පරාර්ථකාමීත්වයේ අර කෙලවරේ ඉන්නේ. රහතන් වහන්සේලාගේ ජීවිත, බුදුරුන්ගේ ජීවිත හිතාගන්න බැරි මේක පරාර්ථකාමීත්වය සම්පූර්ණයි. ඇත්තට. කුසල්සිත සම්පූර්ණයි. තනිකර කුසලයෙන්මනේ ජීවිතේ තියෙන්නේ. ආත්මාර්ථකාමීත්වයේ බිඳුවටම ගිහිල්ලා තියෙන්නේ. එතකොට ආන් ඊට පස්සේ එයා මේ සත්‍යවඳු අහන ස්වාමීන් ඉතින් මම මේ හොරෙන් හරි හොරකම් කරලා හරි මෙහෙම ඒ කියන්නේ වෙන කෙනෙක් දෙන්න තියෙන දානේ මං හොරකම් කරලා දුන්නා දැන් මේකට පර පිනක් නැද්ද කියලා අහනවා. පිනක් තියෙනවා කියනවා. එයි සද්දෙවුඳු එක දෙන්නේ කොහොම හරි පැහැදීමේ මම මේ පින කරගන්න ඕනේ කියලානේ. පිනක් තියෙනවා කියලා. එහෙනම් ස්වාමීනි කියලා වල්ලා මම මේ මට මේ පිනක් තියෙනවා නම් එච්චරයි අනේ ස්වාමීනි අපිත් කියනවා මොකද අපිත් දුප්පත්තු කියනවා. ඒ කියන්නේ සද්දෙවුඳු කියනවා අපිත් දුප්පත්තු මම මේ බුද්ධ ශාසනය නැති කාලේ පින්දාම් කරලා මේ පිනේ ඉන්නේ බුද්ධ ශාසනය තියෙන කාලේ පින්දාම් කරපු අය මටත් වඩා බලවත් වෙලා ඉපදලා තියෙනවා. ඒ විදිහට බලවත් වෙලා ඉපදෙන්න නම් පින මහත්ඵල මහානිසංස වෙන විදිහට කරන්න එයා ඉගෙන ගන්න ඕනේ. ඒක ඇත්තට මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ බුද්ධ දේශනාවට අනුව නම් පෙන්වන්න පුළුවන් මහත්ඵල මහානිසංස කරන විදිය. මේ චිත්තාලංකාරයේ චිත්ත පරික්කාරය කියලා වචන දෙකෙන් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. කියලා ඉතින් ඕක කල්යන මිත්‍රගෙන් අහගන්න කියලා. කොහොමද කරන්න කියලා. එතකොට ඒ කාලේ ඕක රහතන් වහන්සේලා හොඳ ලස්සනට කියලා දෙන්නේ නැති. දැන් කාලේ ඒ කාරණාව නිකන් වචනයෙන් කිව්වට චිත්තාලංකාරය පිණිස චිත්ත පරික්කාරය පිණිස කියලා මෙන්න මෙහෙමයි ඒක කරන්නේ කියලා විස්තරයක් අපිට ඇහිලා නැහැ. අපිට ඇහිලා නැහැ. තීති සැපේ උපදවල දානයක් දෙනවා කියන කාරණාව කෙනෙක් ලේසියෙන් ඇහිලා නැහැ. ඒ විදිහට එහෙම එහෙම කරනවා කියලා එහෙම මට තීති සැපේ උපදවල මෙහෙම දානයක් දෙන්න පුළුවන් කියලා එහෙම කෙනෙක් නැත්තරම නෑ වගේ. දන් දෙන අය ඉන්නවා. ඉතින් ඒ දාන මහත්ඵල මහානිසංස වෙන ස්වභාවය බොහොම අඩුයි. අපි බලමු මේක ඊළඟ මේ මේ දානය පිළිබඳ මේ දේශන හරිය වැදගත්. අන්තිමේදී මම බැලුවේ හරිය වැදගත් කෙනෙක්ට තමන්ගේ ජීවිතයේ උඩු මාර යටි කුරු කොල්ල දෙය يعني ඔළුවෙන් හිටගෙන ඉන්න එකක් කෙලින් කරන්න පුළුවන් જાතියේ කාරණා ටිකක් බුදුරණාහි කියලා තියෙනවා. ඒක හරියට අපි බැලුවොත් එහෙම. තා මොනවද අහන්නේ? අවසරයි ස්වාමීන් වහන්ස දැන් ටික කාලෙකට කලින් ස්වාමීන් වහන්ස මම පොතක කියවලා තියෙනවා මේ අර එක එක දේවල් පූජා කරපුවාම මේ මේ ප්‍රතිඵල හම්බ වෙනවා කියන කියන මොකක් හරි ස්පෙસિෆික් දෙයක් පූජා කරපුවාම මේකට මෙන්න මේ මේ දේ තමයි යට හම්බ වෙන්නේ කියලා. ඒතර ස්වාමීන් වහන්සේ අපි දැන් ඔය මේ බෞද්ධ සාහිත්‍ය කතන්දරත් අහලා තියෙනවානේ මේක ආත්මික මෙහෙම පූජා කරලා යාට මේක ලැබුණා. එයා ප්‍රාර්ථනා කරා එහෙම කියලා. ඒතර ස්වාමීන් වහන්සේ දැන් මේ කියන්නේ අර ඒක හැමවෙලේ මේ ඒදේ පූජ කරපුහම මේ දේ ලැබෙනවාගේ හිමකක් තියෙනවාද ඒ වගේම මේ දැන් අපි ඉගෙන ගත්ත විදිහට දැන් ඒ වගේ අර අර එක ගණු දෙනුවක් වගේ වෙනවාද එතකොට එහෙම අපි අර ප්‍රාර්ථනා කරපුහම ඒක චටක් පැහැදිලි කරගන්න. ඔව් ඇත්තටම මෙන්න මෙහෙම ඒක අසත්පුරුෂ දානයක් වෙන්නේ හැබැයි දැන් ඊළඟ සතියේ දේශනාවේදී ඔක හොඳටම විස්තර වෙයි. ඒක අසත්පුරුෂ දානයක් වෙන්නේ නැහැ. හැබැයි එයාගේ පින මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. එයා මම මෙන්න මේ දේ ලබන්න කියලා මෙහෙම දන් දෙනවා නම් මහත්ඵල මානසස වෙන්නේ නැහැ. දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම මේ දාන මහත්ඵල සූත්‍රයේදී එක තැනක් තියෙනවා බුදුරණා දේශනා කරනවා මේ මෙහෙම එතන කියනවා මේ මේ දෙන දෙයින් දිව්‍ය මෙහෙම දුන්නාම දිව්‍ය සැප සම්පත් ආදී දේවල් ලැබෙනවා කියන අදහසින් කෙනෙක් මේ දන් දෙනවා කියනවා. ඒ දානේ මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියනවා බුදුරජාණන්ස. දැන් ওই වගේ එකක් දැන් මේ දානේ දුන්නා මේ වගේ දේවල් ලැබෙනවා කියන එක මනුස්ස වේවා දිව්‍යමය වේවා ඒ සැප සම්පත් වල ඒ දේ ලබන්නනේ දාන දෙන්නේ. ඕක මහත්ඵල මහානිසංස වෙන්නේ ඒක දෙන්න ක්‍රමේ නෙමෙයි. ඒ දේ ලැබෙන ධර්මතාවයක් එතන තියෙනවා. ඒක නැත්තේ නෑ. ඒ දේ ලැබෙන ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ඒක නෙමෙයි ඉලක්කේ තියෙන්න ඕනේ. දැක්ම තියෙන්න ඕනේ එතෙන්ට නෙමෙයි. අපේ ඉලක්කය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන දැන් අපි ඒ ඇත්තට මේක වෙලා තියෙන්නේ හරි ඉලක්කේ පැහැදිලි කර මේ චිත්තාලංකාරය පිණිස චිත්ත පරිකාරය පිණිස දෙන දානි විතරයි මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා ඒ දාන මහත්ඵල සූත්‍රයේදී විස්තර කරනවා. ඒක ඊළඟ සතියේදී ඔකට බලන්න පුළුවන්. එතකොට ඒ ඉලක්කය හරියට පැහැදිලි වුන් නැති වුනහම කට්ටිය ඒ ඉලක්කේ පේන්නේ නැහනේ. තමන්ට පේන ඉලක්කවලට විදිනවා. ඒ ඉලක්කයට පේන්නේ නැතුව වෙන වෙන ඉලක්ක අල්ලගෙන ටාගට් වෙන වෙන ඒවා අරගෙන ඒට ඒ වෙනුවෙන් කරනවා. ඒ අර ටාගට් එක ඇර ඉතුරු ඔක්කොම ටාගට් ටික මහත්ඵල මානසංශ වෙන්නේ එක ටාගට් එකයි තියෙන්නේ. චිත්තාලංකාරය චිත්ත පරික්කාරය කියන එක ඒක පැහැදිලි වෙලා ඒක ලේසියෙන් පැහැදිලි කරන්නේ. ඒක අපිත් අහලා නැහැ අපේ මෙච්චර කාලයකට ජීවිතේ මේ චිත්තාලංකාරය පිළිබඳ චිත්ත පරික්කාරය පිළිබඳ කොහොමද ඒ දානි දෙන්නේ කියන එක වචනෙන් කියුවට මේ කවුරුත් පැහැදිලි කරලා තියෙනවා දන්නේ ඇති කරලා තියෙන ඇති මට හම්බෙලා නැහැ ඇහිලා නැහැ එතකොට මිනිස්සුන්ට එතන ඉලක්ක වෙන්නේ නැතුව වෙන වෙන දේවල් ඉලක්ක කරලා මේ දන් දෙනවා එතකොට ඒ ඒ සියලු දාන මහත්ඵල මහානිසංස වෙන්නේ ඒකයි ඇත්ත කතාව එහෙසන් අද ස්වාමීන් වහන්සේ ඔව්. ස්වාමීන් වහන්ස සියතින් දන් දෙනවා කියන කාරණාව ගැන අ, පොඩ්ඩක් පැහැදිලි කරගන්න අ, අවසරයි ස්වාමීන් වහන්ස දැන් අපි දැන් දානයක් අ, පිළියෙල කරලා කැපසරුව අ, ගෞරවයෙන් පූජා කරනකොට ඒක තමන්ගේ අතින් සියතින් පූජා කරන්නේ නැතුව තමන්ගේ පවුලේ කෙනෙක්ගේ හරි හිතවතෙක්ගේ හරි අතින් පූජා අ, කරලා ඒ- ඒකෙන් සතුටක් ලැබෙනකොට ස්වාමීන් වහන්ස සියතින් ඔව්. දන් දුන්න කියන ගණයට වැටෙන්නේ නැද්ද? එතනින් පිනට හානියක් වෙනවද නැත්නම් තමන් කරන දානයක් දන් දෙනවා වගේ වෙලා තවත් පින වැඩිවීමක් වෙනවද කියලා ඔක දැනගන්න අවශ්‍යයි සම්මා. එතකොට ඒ කාරණාව නම් දැන් චේතනාවනේ කර්මය වෙන්නේ. දැන් එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අසත්පුරුෂ කෙනා අසහත්තන් දානන්දේති කියලා සියතින් දන් දෙන්නේ නැහැ කියනවා. ඒ සියතින් දන් දෙන්නේ නැත්තේ එයා එහෙම දෙන්න කැමති නැහැ. ඒකේ වටිනාකමක් එයා දකින්නේ නැති හින්දා. එයා එහෙම දන් දෙන්න කැමති නැත් ඒකයි. දැන් මම එක අර උදාහරණයක් කිව්වේ. දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමු කර සමාදාන අවස්ථාවක සෑයකට මුල්ගල තියෙන තැනකට ආවොත් එහෙම ප්‍රභූ කට්ටිය මුල්ගල තියෙන සමානට මුදලකුත් දෙයි. හැබැයි ශ්‍රමදාන කරන්න එහෙම යා ඒකේ වටිනාකමක් දකින්නෙත් නැහැ, කැමතිත් නැහැ. ඒ කැමති නැත්තේ වටිනාකමක් දකින්න නැති හින්දා. එයාට එක ලොකු පින් රැස්සන මෙන්න මෙහෙම ස්වභාවයකට මේක ගෙනියන්න පුළුවන් කියලා අදහසක් තියෙනවා නම් එයා ඒක කරනවා. එතකොට එයා ඒක කරන්නේ නැත්නම් එයා ඒක වටිනාකමක් දකින්නේ නැහැ. එතකොට ඒ හින්දා ඒ අර එයා තමන්ගේ අත් දෙකෙන් ඒ දේ කරන්න කැමති නැහැ. දාන සම්බන්ධනොත් එහෙමයි අසත්පුරුෂකය දැන් දන් දෙන අවස්ථාවල ඒ කියන්නේ සමහර මිනිස්සු එනවා ඔය ආරණ්‍ය වලට එහෙම බස් පිටින් එනවනේ. ඔය බස් පිටින් එනකොට හුඟක් අයගේ මිනිසුන්ගේ තියෙන ට්‍රිප් යන අදහස් තියෙන්නේ. හුඟක් අය සමහර දන් දෙන අදහස් තියෙන සමහර ට්‍රිප් යන අදහස්. සමහර ට්‍රිප් ගිහිල්ලා දන් දෙන අදහස් දෙකම තියෙනවා. එහෙම. ඊට පස්සේ සමහරුන්ගේ තියෙන ඉතින් ට්‍රිප් ගිහිල්ලා මොනවා හරි බීලා කට්ටියක එකතු වෙලා එහෙම අදහස්. ඒතර සමහර ආරණ්‍ය වලට ඇවිල්ලා එහෙම ඊට පස්සේ දන් දෙන්න කලින් දවසේ බීලා හුවෙලා තියෙනවා. ඒ කට්ටිය බෝතලු තරම් එන්නේ මේ මොකද ඒ කට්ටියක තියෙන වෙනම අදහසක්. එතකොට එහෙම කෙනෙක් ට්‍රිප් යන අදහසින් අර කට්ටියත් එක්ක එකතු වෙලා යන අදහසින් ආපුවාම එයා අර දානි ගැන දානි වටිනාකම දකින්න නැති කෙනෙක් නම් එයා ඊට පස්සේ දානශාලාවට සමාහලාවට යන්නෙත් නැහැ. යන්න කැමතිත් නැහැ. දාන බෙදෙන තැනට යන්නේ නැහැ. එයා සමහරවිට කියනවා හරිය නෑ මම මේ ටික ටික බලාගෙන ඉන්නම්. අපිට දකින්න පුළුවන්. මම මේ දේවල් ටික බලාගෙන ඉන්නම්. මේ මේ බඩු බාහිර ආදී ඔය කට්ටිය ගිහින් දාන දීලා එන්න කියලා. ඒ කියන්නේ එයා කැමති නෑ. ඊට පස්සේ වෙන කෙනෙක් කිව්ව නෑ නෑ ඔයා දන් දෙන්න. මේ මම මේවා බලා ගන්නම් කිව්වොත් එහෙම නෑ නෑ නෑ මං ඕන්නේ නෑ මං ඕන්නේ නෑ මං ඔය කියලා වැඩිපුර කිව්වොත් කියනවා මං ඕකට වැඩි කැමති නෑ. ඔය කට්ටිය කරගෙන එන්නකෝ. පින කියලා එක්තර එයාගේ දානේ වටිනාකමක් දකින්න නැති හින්දා එයාගේ අද්දකින් දෙන්න කැමති නෑ. ඒක එන්නේ ඒක තමයි අර අසත්පුරුෂ දාණය වෙන්නේ. එතකොට එයා තමන්ගේ අත් දෙකෙන් නෙමෙයි දෙන්නේ. හුඟක් සල්ලිකාරයෝ දන් දෙනකොටත් ওই කාරණාව දකින්න පුළුවන්. ඕකේ වෙන පැත්තක් තියෙනවා සමහරලාවට තව කෙනෙක් දන් දෙනකොට ඒ කියන්නේ වෙන කෙනෙක් වෙන කෙනෙක්ට පිනක් පැස් කරගන්න කියලා එයාගේ අතින් දන් දෙනවා කියන එකේදී එයාගේ චේතනාව තියෙන වෙනම කුසල චේතනාවන්නේ. මෙයා මෙයාගේ පින රැස් වෙනවා අඩුයි. මෙයාගේ මම මෙහෙම හරි මෙයාගේ ලව්ව පිනක් පැස් කරවන්න ඕනි කියන අදහසෙන් තමයි ඒ දාන දෙන්නේ. එතකොට ඒකෙදි අසත්පුරුෂ දානයක් බවට පත් වෙන්නේ නැහැ. දැන් අපි ඔහොම දැක්කා එකපාරක් එක තැනක ඒ කට්ටිය දානයක් දුන්නා. ඒ කට්ටිය දානයක් දෙනකොට ඒ ඒ කාන්තාව මෙන්න මෙහෙම දෙයක් කරේ. ඒ කාන්තාව එයා මුලින්ම මහත්තයා ඒක අම්මා තාත්තලා හිටියේ නෑ එයාගේ ඒ දාන වෙලාවේ. මහත්තයාට දානි බෙදන්න දුන්නා. ඊට පස්සේ ඒ එතන ගේ ගේ හදද්දී වැටිලා අසනීප වෙච්ච මිනිහෙක් හිටියා. හරි ඒ මිනිහයාට ඊළඟට බෙදන්න දුන්නා. ඊළඟ එක ඊළඟ ව්‍යංජනේ ඒ මිනිහයාට බෙදන්න දුන්නා. ඉතින් අපි ඒ දාන දීටි අපි ඉතින් ඒක දැක්කා මේ කියන්නේ හරි ලස්සනයි ඒ කරපු විදිය. එතකොට අර මිනිහයාගේ පින දුර්වලින් ඉඳන් මෙහෙම දේවල් වෙන්නේ. එයාට මේ පිනක් රැස් කරගන්න අවස්ථාවක් දෙන්න ඕනි කියන අදහසින් මේ මිනිහයා බොහොම අමාරුවෙන් ඇවිල්ලා දානි බෙදුව වැඩ කරපු මිනිහෙක්. එහෙම. ඔය වගේ අර එතකොට ඒ එතනදී එයාගේ චේතනාව තියෙන්නේ අර තව කෙනෙක්ට අසරණ කෙනෙකුට පිනක් රැස් කරගන්න මං අවස්ථාව දෙන්න ඕනේ කියන අදහස. ඒක එතකොට ඇත්තට මේ පින එයාගේ තවත් මෛත්‍රී ගතිය වැඩි නේ. මෛත්‍රී මුදිතා උපේක්ෂා ගතිය බැලුවොත් සතර බම් විවරණ ගතිය බැලුවොත් තවත් ප්‍රබලයි ඒවා. එයා ඒකත් එහෙම. එතකොට ඒ එතකොට එහෙම දාන එකදී තව වැඩි වෙලා තියෙනවා. ඇත්ත කතාව. අර මහන්සි වෙලා මේ ඔක්කොම කරලා මේ අනික් කෙනෙකුට මේක කරගන්න කියලා අවස්ථාව දෙනවා. ඒවා විශේෂ අවස්ථාවල්. එතකොට ඒකෙන් විනේ විපාකේ වැඩි වෙනවා. අපි අර කුසල් අකුසල් එතන චේතනාව ක්‍රියාත්මක වෙන හැටි, ඒතන චේතනාවත් එක්කලා මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාවල් ආදී කුසල ධර්මයක් හැසිරෙන හැටි බලලා තමයි තීරණය කරන්න ඕනේ ඒකේ කුසලයේ වැඩෙනවද, කුසලයේ පිරිනවද, අකුසලයක් රැස් වෙනවද කියන කාරණාව. හරි තාම මොනවා හරි කාට හරි අහන්න තියනවද? අපි ඊළඟ සතියේ මීට වඩා ගොඩක් තියෙවි. හොඳයි අහන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. එතනම ඔය මේ කුසල අකුසල ගැන විග්‍රහයත් මේ ඉස්මතු වෙච්ච නිසා ස්වාමීන් වහන්සේ මේ පැත්තත් පොඩ්ඩක් මේ මේ කතා කරත් හොඳයි කියලා අදහසක් ආවා ස්වාමීන් වහන්සේ. දැන් අපි දානයක් දෙනකොට දැන් සමහර අය දැන් ඔය අතෙන්ම බෙදන්න ඕනේ නිසා ඒගොල්ලෝ එහෙම කැමැත්තක් ඇතුව එතකොට අර මේ කට්ටිය මටත් බෙදන්න ඕනේ අනයත් බෙදන්න ඕනේ වගේ ඉතින් අර දානවලදී ගොඩක් අර කම්පිටිෂන් එකක් වගේ ඇති වෙනවා ඊට පස්සේ හිත් අමනාපකම් ඇති වෙන සවිනාස මම දැකලා තියෙනවා මට මම ගෙනාපු දාන්නේ දැන් මාන්නයක් වගේත් හදාගන්න තැනුත් දැකලා තියෙන සවිනාස මම ගෙනාපු දානේ තමා මම ගෙනාපු ව්‍යංජනේ තමා සවිනාසලා වැඩිපුර වැළඳේ වගේ අදහසක් ගන්නවා සමහර අය දානේ පිළියෙල කරද්දී වගේ දැන් ලුණු බැලුවොත් මේ දානේ මේ හොඳ නැති දානයක් වගේ එයාලා අර හිතේ එහෙම හිතේ ගැටීමක් සියුම් ආකාරයේ ගැටීම් හදා ගන්නවා වෙන කෙනෙක් ලුණු දැම්මොත් ඒකටත් එහෙම ඒ කියන්නේ ඒ වගේ කතා බස් ඇති වෙන සවිනාස අන්න ඒ වගේ වෙලාවදී දෙපැත්තෙම දැන් දානය සකස් කරන කෙනා පිළියෙල කරන කෙනාගේ පැත්තෙන් සහ ඒකට මේ මූණ දෙන <laughs> කෙනාගේ පැත්තෙන් හිතන්න ඕනේ විදිය ගැන පොඩි විස්තරයක් මේ කිව්වොත් ප්‍රයෝජනවත් කියලා හිතන සවිනාස අර දානයේදී නැත්තම් කුසල් සිත ප්‍රවර්ධනය කරගන්න මේ තීව්‍ර කරගන්න පුළුවන් අවස්ථාව නැති කරගෙන අර අකුසල් සිතක් පවත්වමින් ඒගොල්ලෝ ඒක අර සැප සැහැල්ලුව නැති කරගන්න අවස්ථාවල් දැකලා තියෙනවා වෙනස ඒක ගැනත් පොඩ්ඩක් මේ අපිට විස්තරයක් කරන්න පුළුවන් සයන ඒකේ සංජීව ගොඩාක් අංශ ගැන කතා කරා මට මතකත් නෑ කියපු ගොඩාක් පැති ටිකක් කිව්වා ඒක ගැන මම මේ මේ ඊයේ මට හිතෙච්ච දෙයක් තමයි දැන් මේ දේශනාව දේශනාව කරනකොට මේකේ දහම් කාරණා එක දිහා බලපුවාම ඒකේ ස්වභාවය හේතුඵල දහම දැක්කහම මට තේරෙච්ච දේ තමයි මේ මේ ඇත්තරම මේ දාන කියන එකත් භාවනාවක් වගේ වැඩක්. දාන කියන්නේ භාවනාවක් වගේ දෙයක්. සීල කියන්නේත් භාවනාවක් වගේ දෙයක්. භාවනාව කියන්නේ භාවනාවක් වගේ දෙයක් ඇත්තට. ඒ කියන්නේ මේ භාවනා කියන වචනය පාලි වචනේ තේරුම වඩනවා කියන එක. වඩනවා කියන එක. වඩන්නේ මොනවද? කුසල්. කුසල් වඩනවා. නික හැම මොකක් හරි වැඩීමකට නෙමෙයි කුසලයේ වැඩනවා කියන එක තමයි භාවනා කියලා කියන්නේ. එතකොට කුසලයේ වැඩිම ඉඳගෙන භාවනා කරද්දිත් කුසලයේ වැඩිම වෙන්නේ අපි සිල් රකින්නවා කියලා ජීවිතේ සිල්වත්ත ගත කරනවා කියන එකත් අපි භාවනාවක් වගේ හරිනම් කරන්න ඕනේ. කියන්නේ තනිකර තනි හරි අවධානයෙන් ඒක අර දැන් භාවනාවකදී අපි බොහොම අවධානයෙන් හොඳට සිහියෙන් කරන්නේ. ඒ වගේ ජීවිතේ භාවනාවක් වගේ තමයි ගත කරන්න එහෙම හරියට නිවන් දකින්න යනවා නම් කෙනෙක්ගේ ජීවිතය යන්න ඕනේ. දානි කියන එකත් භාවනාවකයි කරන්න ඕනේ. ඒ කියන්නේ එයා හරියට දානි දෙන්නේ කොහොමද කියන එක තේරුම් අරගෙන කුසලය මේකෙන් කොහොමද ඉස්මතු වෙන්නේ කුසල්සිත වැඩෙන්නේ කියන එක දැනගෙන දැකගෙන ඒක වැඩෙනවා කියන කාරණාව ప్రత్యක්ෂව එහෙම කරන්න ඕන එකක් ඒක. දානි කියන කාරණාව. එතකොට ඒක තේරුම් ගන්න බැරි නිසා මේ කුසල අකුසල් කියන එක කුසලයේ වැඩෙනවා මමගේ මෙතන කුසලයේ වැඩිනවද නැද්ද කියන එක ගැන ගොඩක් අයගේ හිතෙන්නේ මම ඉතින් මං දන් දුන්නනේ පින් රැස් වෙන්න ඇති කුසල් වැඩෙන්න ඇති වැඩෙන්න ඕනේනේ බුදුරජාණන් කියලා තියෙනවානේ කියලා. එතකොට ඒක එහෙම නෙමෙයි. ඒක එහෙම වෙන්නේ නැහැ. කියන්නේ අපි ඒක කරපු පළියට ඒක එහෙම වෙන්නේ හේතුව හරියට සකස් කරොත් විතරයි මේ ඵලය හරියට සකස් වෙන්නේ. එතකොට ওই දාන දෙන අවස්ථාවල ඔන්න ඔය වගේ අය කියන්නේ ඇත්තටම ওই කම්පිටිෂන් වගේ අවස්ථාවල් අපිත් දැකලා තියෙනවා. එතකොට ඒ වගේ ඒ මානසිකත්ව කාලයක් යනකොට ධර්මයේ තේරුම් ගන්න තේරුම් ගත්තා නම් එයාගෙන් නැති වෙන්න ඕනේ නේ. ඒ මානසිකත්ව නැති වෙන්නේ. අපි මතකයි අපි පැවිදි වෙච්ච අලුත් පැවිදි වෙන්න ගිය අලුත අපිට හරි සතුටක් අපි ගුරු ස්වාමීන් වහන්සේට දාන ටිකක් බෙදන්න හම්බුණා කියලා අපි ගොඩක් සතුටු වුණා. ආ මට ඉතින් chance එකක් හම්බුණා. මං ඉතින් උන්වහන්සේට බෙදන්න හම්බුණා කියලා සතුටු වුණා. ඊට පස්සේ අවුරුදු දෙකක් ගියාට පස්සේ එතකොට මම තනිකර මේ දානේ පූජා කරන්න ඕනේ සංඝයා උස්සා මෙහෙමයි කියලා ඒ කාරණා තේරුණා. ඒකේ හිත පිහිටලා තිබුණා. ඊට පස්සේ මට උන්වහන්සේට ආයෙ පාර මොකක් හරි පූජා කරන්න හම්බුණා. එතකොට සිත ප්‍රകൃතියෙන්ම මේ සංඝයා උස්සා පූජා වේවා කියලා තමයි පූජා කරේ. ගුරු ස්වාමීන් වහන්සේට කියලා සතුටු වෙන්නේ නැහැ. පැහැදිලිද? ගුරු ස්වාමීන් වහන්සේට කියලා සතුටු වෙනකොටම දානේ විපාක එපමණකින් අඩු වෙනවා. ඇත්ත කතාව ඒකයි. එතකොට සංඝයා උත්සාහ කියලා දෙනවා නම් තමයි විපාක ලැබෙන්නේ. එතකොට ඒක ඒක හිත කාලෙත් එක්කලා ධර්මයේ තේරුම් ගැනීමත් එක්ක කාලෙත් එක්ක පරිවර්තනයක් වෙන්න ඕනේ. එතකොට කාගේ හරි කෙනෙක් ඒ විදිහට අර නිකන් තරඟකාරී විදිහට මම මගේ අතින්ම බෙදන්න ඕනේ මෙහෙමයි කියලා ඊට පස්සේ මට බෙදන්න හම්බුන්නේ බලන්නකො මං ගෙනාපු එක නැත්තම් ස්වාමීන් වහන්සේක වැරදුවේ නෑනේ කියලා ඒ වගේ මානසිකත්ව උපදිනවා කියලා කියන්නේ එයා කුසලයේ අකුසලයේ මෛත්‍රී කරුණා මුත්තා උපේක්ෂාවල් ඒ ධර්මතාවල් හිතේ ක්‍රියාත්මක වෙන එක ගැන ඒව හාන් කවිසයක්වත් නෑ එයාගේ හිතේ ඒ එක දානයක්වත් ඔය ඒකයි මම කිව්වේ ඔය දෙන දාන වලින් පින් රැස් වෙනව නැත්තේ නෑ. හැබැයි ඔය එකක්වත් මහත්ඵල මානිසංස වෙන්නේ. එකක්වත් මහත්ඵල මානිසංස. ඒකක්වත් චිත්තාලංකාර චිත්ත පරික්කාරය පිණිස හේතු වෙන්නේ ගොඩක් වෙලාට ඒකත් වෙන්නේ නැතුව අකුසලුත් රැස් වෙන පැත්තකට ගිහිල්ලා. එතන යා මාන්නේ නම් රැස් වෙන්නේ. නැත්තම් යාට තරහ නම් එතන ඉපදුනේ. හිතේ දුකක් ඉපදුනා නම් හිතේ අනේ බලන්නකො මේක මෙහෙම කරේ නෑනේ මේක ගත්ත නෑ දුකක් ඉපදුනා කියලා කියන්නේ එපමණකින්ම හිත අකුසලයකට ගිහිල්ලානේ. යමක් අකුසල් නම් ඒක දුක උපදවනවා කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. එතකොට ඒ කුසල් අකුසල් විග්‍රහය තේ අහබල නැති හින්දා ඒ කාරණාව හරියට තේරුම් නොගැනීම හින්දා කට්ටිය මේ ඒක හරියට කරන්නේ ඒක හරියට කුසල අකුසල් විග්‍රහය අහලා තේරුම් අරගෙන දාණයෙන් කුසල් වැඩෙන්නේ කොහොමද කියන කාරණාව හරියට තේරුම් අරගෙන කරනවා නම් ඒක භාවනාවක් වගේ වෙනවා. ඒ දන් දෙන එක භාවනාවක කියනවා. එහෙම. එතකොට ඒ ඇත්තට මම බැලුවේ ඉස්සර ඔය මේ ඒ දානවලදී අපි දැන් අපි වෙනස් අපි දැන් ඒ අර ඉස්සර එක නෙමෙයි ඇත්ත දැන් තියෙන නිකන් ඔක්කොම ඩුප්ලිකේට් තියෙන්නේ. මේ කාලේ බුද්ධ ශාසනයේ මුල් කාලේ රහතන් වහන්සේලා කාලේ තිබ්බ විදිහ නෙමෙයි දැන් ඒ ඔරිජිනල් එක නෙමෙයි දැන් තියෙන ඩුප්ලිකේට්. ඔය හැම එකකම තියෙන ඩුප්ලිකේට් එක තියෙන්නේ. අපි ඔරිජිනල් එක දැකලා නැති හින්දා ඒක කවදාකවත් තේරුම් ගන්න නැති හින්දා එමක එකක් කරලා නැති හින්දා අපිට ඒ ගැන අපි දන්නේ ඩුප්ලිකේට් එකම තමයි ඇත්ත කියලා. එහෙම තියෙන දැන් නැත්තම් ඉස්සර බලන්න ඉස්සර කියනවා මේ මම මේ කල්පනා කරේ ඉස්සර දාන් දෙනකොට කියනවා ඒ දන් දුන්න විස්තරවල තියෙන්නේ මේ මුලින් ගේ දැන් ඒ අපි ඒ සිමෙන්ති පොළවල් නෙමෙයි තිබ්බේ මේ ගොම් මැටි ගාව පොළවල් ඒ බිම ඔක්කොම පිරිසුදු කරනවා කියනවා ගේ සමහර මිනිස්සු සමහර මිනිස්සු අදටත් ඒ විදිය කරනවා දැන් ගේ ඔක්කොම අපි හිතමු ගොම මැටි ගාලා පිරිසුදු කරනවා කියනවා. අඩුපාඩු තියෙනවා හදනවා කියනවා. මකුල් දැල් කඩලා ඔක්කොම පිරිසුදු කරනවා කියනවා. ඊට පස්සේ වෙනම උඩුවියන් බඳිනවා කියනවා. ඒ කාලේ විතරයි මම මේ කියන්නේ. දැන් මේවා දැන් මේවා කරන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ කාලේ ඒක දුන්න විදිය. ඒ කියන්නේ එයා තනිකර ඒක කරපු ආකාර සකස් කරපු විදිය. සක්කච්ඡන් දානන්දේති කෙනෙක් කොයිතරම් දුරට ගිහින් තිබ්බද කියලා. ඊට පස්සේ වෙනම ආසනයක් පනවලා අර සාමින්නාසයව ගෞරවයෙන් වඩම්මලා වටේට මල් ලිහිනවා කියන. ඒක ඒ දේශනාවේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ඒකේ අර තියෙනවා සිටු දීනියක් දාන දෙන තැනක තියෙනවා උත්තරා කියන සිටු දීනකපරේ. එයා තනිකරම මේ ඒ කියන්නේ ඒ දානෙට ලෑස්ති වෙන දවස් ගාණක් ලෑස්ති වෙලා තිනවා එයා පිටි කොටන එකේ ඉඳන් බැහැලා වැඩ කරලා තියෙනවා. ඕන තරම් ගෙදර වැඩකාරියෝ ඉන්නවා. මෙයා තනිකර දාඩිය පෙරාගෙන දැලිකුණු ගාගෙන පිටි කොටන එකේ ඉඳන් කරලා තියෙනවා. මේ එයාගේ මිනිස්සයා බලලා මේ මනුස්සයාට දානි ගැන එහෙම පැහැදිලිමත් තියෙන මනුස්සයෙක් නෙමෙයි. මේ මනුස්සයා බලලා hina වුණා කියලා මේ මොකද්ද මේ පිස්සුද මෙයාට කියලා. එතකොට වෙනම මානසිකත්වකින් වෙනම විදිහකින් ඒ කට්ටිය එක කරලා තියෙනවා. එතකොට ඇත්තටම කියනවා නම් අර භාවනාවක් වගේ දානි දීලා තියෙනවා. භාවනාවක් වගේ හරි ලස්සනට හරි ඉවසීමෙන් ඊට පස්සේ තව තැනක තියෙනවා කවුද මල්ලිකා දේවිය මල්ලිකා දේවිය මට මතක නෑ කොහොම හරි අර දරුවෝ 32 දෙනෙක් හිටියේ කවුද? බඳුල මල්ලිකානේ. බඳුල මල්ලිකා. බඳුල මල්ලිකා කියන එයා එයා දානි දුන්න අවස්ථාවක තමයි එයාගේ දරුවෝ 32 දෙනාම ස්වාම්පුරුෂයත් එක්ක යුද්ධකදී මැරිලා මේ රජුරෝ මරලා කියලිවලා ඒ මේ තුණ්ඩුව එන්නේ. දානි දී ඉන්න වෙලාව. ඊට පස්සේ මෙහෙම තුණ්ඩුව සේවිකාව ගෙනල්ලා දෙනවා ඉක්මනට දුවගෙන ඇවිල්ලා තුන් දැන් දාන්නේ බෙද බෙද ඉන්න වෙලාවක ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේලා රහතන් වහන්සේලා දාන්න ඉන්නේ ඊට පස්සේ මෙහෙම තුණ්ඩුව බලලා තුණ්ඩුව රෝල් කරලා ඉනේ ගහගෙන දාන්නේ බෙදුනා මේ බලන්නකෝ භාවනාවකයි කරලා තියෙන්නේ දැන් තමන්ගේ එක හිටපු ස්වාම්පුරුෂයයි දරුවෝ 32 එච්චරම හිටුවේ දරුවෝ ඔක්කොම එකපාර යුද්ධදී මරනවා එහෙම අර තුණ්ඩුව ඉනේ ගහන් දාන්නේ බෙදනවා ඒ කොයිතරම් අර ඒක භාවනාවකයි කරලා තියනවද ඊට පස්සේ මේ එතනදි විස්තර කරනවා ඊට පස්සේ එක සේවිකාවක් අතින් දානි භාජනයක් වැටෙනවා. වැටෙනකොට අර මෙයා හැමෙම හැරිලා බලනවා. සද්දෙට අපි මොකද්ද කියලා බලන්න බලනවා. ඊට පස්සේ ඒක සාරිපුත්ත මහරතනන්සේ දකිනවා. සාරිපුත්ත මහරතනන් දැකලා උන්වහන්සේ කියනවා මේ බඳුල මල්ලිකාවනි ඔය බිඳන දේවල් බිඳලා යනවා. ඔබට හිත කලබල කරගන්න හොඳ නෑ කියලා සිහිය උපද්දවනවා. දැන් සාරිපුත්ත මහරතනන්සේ කල්පනා කරන්නේ මෙයාගේ හිත දැන් මෙයා භාවනාවක් කරගෙන යනවා මේක කැඩේ. මේක මේ අර හිත හිතේ අකුසලයක් උපදී කියලා තමයි ඒක ටක් ගාලා උන්වහන්සේ අර හදන්න තමයි ඒක කියන්නේ. එහෙම. එතකොට අර අරයා කියනවා අනේ ස්වාමීනි ඕක මොකද්ද? මේ මේ බලන්න මේ මට මේ දැන් මේ ආපු තුණ්ඩුව කියලා තුණ්ඩුව පෙන්නන. මේ එහෙම. ඒක මම මේ එක තියාගෙන ඒක පැත්තකින් තියාගෙන තමයි මෙයා අර වැඩේ කරන්නේ. දැක්ක දෙක නිකන් ජීවිතේ හරි පුදුමයිනේ. අපිට නිකන් කතන්දර වගේනේ. එහෙම නැද්ද? නිකන් සුරංගනා කතාව වගේ නැද්ද? නිකන් මේ වෙන්න පුළුවන් කතාවද කියලා. ඒ ඔරිජිනල් එක ගිහින් තියෙන්නේ එහෙම. ඒ ඔරිජිනල් එක. එයා ඒක භාවනාවක් වගේ සිහියත් එක්කලා ශ්‍රද්ධාවත් එක්කලා මේ පීටි සැපයත් එක්කලා යන භාවනාවකයි ගිහින් තියෙන්නේ දාන. ඒක අපි එහෙම ඒක ගැන අපි හාංකවිසයක්වත් අපි අත්දකලා නැති හින්දා එහෙම වෙන්න පුළුවන්ද කියලා හිතනවා. එහෙම වෙන්න පුළුවන්. ඒ හින්දා ඇත්තටම දාන කියන එක භාවනාවක් වගේ දෙයක්. සීල කියන්නේ සිල්වත් ජීවිතයක් කියන එකත් හරියට කරනවා නම් භාවනාවක් අය දෙයක් ඒක. භාවනාවක් අය දෙයක්. පුදුමාකාර දෙයක්. භාවනාව කියන්නේ කොහොම භාවනාවක් අය දෙයක්. ඉඳගෙන කරන භාවනාව. ඔන්නෝම කාරණාවක්. ඉතින් සංජයෝ කියන අර ඒ කරුණු ඔක්කොටම හේතුව කුසලය මොකක්ද අකුසලය මොකක්ද කියලා තේරුම් නොගැනීමමයි. ඒක තේරුම් නොගැනීම. ඉතින් ඒක ගැන අපි වෙනම විග්‍රහ කරලා පැහැදිලි කරලා ඉස්මතු කරලා තියෙනවා. කවුරු කෙනෙක් ඒක දේශනාව ඇහුවොත් එයාට ඒක හරියට අල්ලන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් නම් මේ දාණය ඒ ඒ කරුණු තේරුම් ගන්න නැතුව මේ දානයක් මහත්ඵල මහන්ස කරනවා කියන්නේ කවදාවත් වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. අපි බලමු මේ කරුණු ටික ඔක්කොම එනකොට ගොඩක් දෙනකොට දානයක් මහත්ඵල කරගන්න පුළුවන් මේ එහෙම වුණොත් ඔය කට්ටිය ඔය මොනවා හරි කරනවා නම් පින ඒ පින මට තේරෙන්නේ නැහැ කී ගුණයකින් වැඩි වෙයිද කියලා. එකම විදිහට කරන පින සමහරලාවට සිය ගුණයකින් බලවත් වෙන්න පුළුවන් විපාකේ. සිය ගුණයකින් ප්‍රබල වෙන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. තා මොනවද අහන්න තියෙන්නේ? අර ලුණු ඇඹුල් කතාව නම් ඉතින් ඒවනම් ඉතින් ඒව ගැන මම මොනවා කියලාද කියලා මම මේ කල්පනා කරේ. ලුණු ඇඹුල් ඒ බලන්නේ නැති ඒව ඒක ඉතින් අර ඕක ඔය හැම දෙයක්ම වෙන්නේ අන්තිමේදී බලපුවාම දැන් කුසලය මොකද්ද අකුසලය මොකද්ද කියලා හරියට තේරුම් ගත්තේ නැති වුනහම එයා මොන මොනවා හරි දේවල් ටිකක් මේවා තමයි හොඳ දේවල් මේවා තමයි කුසල් මේ මේවා හරි දේවල් මේවා වැරදි දේවල් කියලා එයා නිගමන වලට යනවා ඊට පස්සේ එයාගේ නිගමන වල ඉඳලා තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ එතනයි ওই ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොම ප්‍රශ්න වල එහෙම නේද එයාගේ තියෙන්නේ වෙනම දැක්මක් කුසලය දානයක් කුසලය පිණිස කුසල් වැඩි පිණිස එල්ල වෙලා කරන එක ගැන හාංක 20ක්වත් එයා දන්නේ එතකොට එයා දන්න අහලා තියෙන දේවල් අනුව මේක ලුණු ඇඹුල් බලන එකයි ඔය වගේ ඔය වගේ දේවල් ටික තමයි යාට තියෙන්නේ. ඉතින් එයා ඒ දේවල් කරන් යනවා මේවා එතකොට ඒ කියන්නේ අර කියන්නේ මොකද්ද හනමිටිය කරේතේ යනවා කියලා කියන්නේ. එයාට රත්තරන් හම්බෙච්ච නැති කෙනා හනමිටිය කරේතේ යනවා. ඉතින් ඒකට ඒකට දෙන්න පුළුවන් එකම විසඳුම තමයි යාට මේ රත්තරන් මොනවද කියලා පෙන්වන්න ඕනේ. එතකොට අරයා ඒක දක්ෂ නම් අඳුරගන්න අනමිටිය ටක් ගාලා බිමට දාලා මේක වෙට වඩා වටිනවා කියලා බලලා මේක ගන්නවා කරට. ඒකයි ඒ ගැන කියන්න තියෙන පොදුවේ. හොඳයි එහෙනම් අවසාන ප්‍රශ්නයක් අහනවා නම් අහන්න පුළුවන්. හරි. එහෙනම් අපි දැන් අවසන් කරමු. ඊළඟ ධර්මදේශනා දාහන ගැන තව ඒතර කයි දෙකයි තුනක් වගේ කෙරේවි. ඒ ටික ඇහෙනකොට දාහන ගැන ලොකු සම්පූර්ණ ආත්පස වටපිටාවක් පැහැදිලි හරි ලස්සන දෙයක් දාහන කියලා කියන්නේ. ඔගේ තිතාරේ ගොඩාක් පැහැදුනා ඒ ධර්මතාවයන් දැකලා. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම ජීවිතේ දාන සීල භාවනා තුලින් කුසල් ඉපදීම පිණිස හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවස්. සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං ගුණකෙත්තහනතරන් දුර්ලභේන වේහරද්දම් බුද්ධ ධර්මමා. සාරිපුත්ත ආදි තේරණං ආගතං පටිපාටිය සද්දා සීල දයා වාස බදන්තං පනමහ. සාදු සාදු සාදු.